මේ කැලණිය ගල්බරැල්ලේ රණේන්ද්‍ර ජයවීර මහතා ඇතුළු පවුලේ පිරිස සරත් රොඩ්‍රිගෝ දොස්තර මහතා ඇතුළු පවුල් පවුලේ පිරිස මේ පවුල් දෙකම එකක් මේ අතෝ මගෙන් නැහුවා මෙන්න මේ විදිහට මේ හාමුදුරන් වහන්සේ වඩමවන්නට ඉඩ ලැබෙනවද කියලා. මම අනේක වාරයක් සතුටු වුණා බොහොම හොඳයි බොහොම හොඳයි ඔයත්න්ට පුළුවන් නම් වැඩම වන්න. ඒක මටත් වාසනාවක් හැටියට මාසාල කරනවා කියලා. ඒ අනුව මෙයන් ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක් ලබා ගත්තේ උන්වහන්සේගේ ධර්ම දේශනාව සඳහා වැඩම ගන්නට ශක්තිය ලැබුණා. پھر اس کے سمادہ شاپ سم شمس වගේම විහාරස්ථානයේ වැඩ සිටිනා වූ අනෙකුත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසර වැඩමවාදාලේ ගෞරවනීය ශ්‍රීනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ඒ වන්දනීය මහා සංඝරත්නයේ අවසර ඒ වගේම එමෑණියන් වහන්සේලාගේ අවසර පින්තුනි මම හිතනවා ඊට මාස 3කට විතර පෙර ආව මේ අපේ රණීන්ද්‍ර මහත්මයා යුගපති මහත්මයා රණීන්ද්‍ර මහත්මයා වගේ මේ අනෙක් සහෝදර මහත්මයා අපිට අවස්ථා කීපයකදීම ඇවිල්ලා බොහොම ගෞරවයෙන් ආරාධනාවන් සිදු කළා මේ කැලණිය විහාරස්ථානයේ වැඩම කළා මේ ආකාරයෙන් ධර්ම දේශනාවක් පවත්වන්නේ කියලා එහි ප්‍රතිඵලයක් හැටියටයි අද මේ පින්කම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. පින්තුනි මේ වටා පිටාර පරිසරයේ දකිද්දී ඊටම විචිත්‍ර වූ විචිත්‍ර වූ පින්කම සිද්ධ කළා කියනවා. මනින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් ඉතාමත් විචිත්‍ර වූ පින්කමක්. මේ විචිත්‍ර භාවය දකිනකොට මේ පින්කම සම්බන්ධ කළා වූ මේ පින්කම සංවිධානය කළා වූ ඒ අපේ අනුශාසනා කළ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ ඊට සහ සම්බන්ධ වුණා වූ අපේ සියලුම පින්තුල්ලාගේ සිත් සතන් ලෝතර බුදුරජාණන් වහන්සේ දෙසා ධර්මරත්නය උදෙසා සංගරත්නය උදෙසා කොයි සානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය පැහැදිලි වෙනවා. පින්නතම ලෝකරා බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහොම ලස්සන චිත්‍රයක් තිබුණා. ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. ඒක තමයි එදා තිබ්බේ ලස්සනම චිත්‍රය. මේ චිත්‍රය ලෝකරා බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍ර කියලා. මොකද මේ සිත්තරාගේ සිතුවිලි වලින් සකස් වුණා වූ අදහසක් මතයි මේ චිත්‍රය නිර්මාණය වුණේ. එහෙමනම් මේ චිත්‍රයට වඩා ඒ චිත්‍රාවේ සිට විචිත්‍රා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා පෙරුවන් සම්බන්ධ කරගෙන මෙවැනි විචිත්‍ර වූ පූජාවන් සිදු කරද්දී ඒ පූජාවන් සංවිධානය කළා වූ පින්වතුන්ලාගේ සිස්සතන් මේකට වඩා තෙරුවන් කෙරේ විචිත්‍රයි කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ එදා ඒ කාරණේ දේශනා කළේ. පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දායාද කියන සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි තමන්ගේ ශ්‍රාවකීන්ටයි මේ දේශනා කරන්නේ තමන්ගේ ශ්‍රාවකීන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධාමයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා සීලයට දායාද වෙලා ජීවත් වෙන්න සමාධියට ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න කියලා ලාභ සත්කාර ප්‍රීති ප්‍රශංසාවන්ට දායාද වෙන්න එපා කියලා ලොකුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. එහෙම ඉල්ලා සිටමින් ආයමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා කෙනෙක් දරුවෙක්ගෙන් ඉල්ලනවා වගේ ඔබලා සද්ධර්මයේ දායාද නොවි ජීවත් වුණොත් ඔබලාට විතරක් නෙමෙයි ඔබලාගේ ශාස්ත්‍රුන් වහන්සේ වන මට මහජනතාව ගීදායකින් චෝදනා කරාවි. නිකරු කරාවි කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පිළිතුරේ භාග්‍යවතුන් වහන්සේ ඒ ආකාරයෙන් තම ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වෙද්දී ගිහි පින්නතුල්ලා හිටියට මේ දේශකයන් වහන්සේට පමණක් නෙමෙයි මහා සතුටක් ඇති වෙනවා පින්නතුනි ඔබලා මේ ආකාරයෙන් ගෞරවයන් දක්වන්නේ අපි සියලු දෙනා බුදුරජාණන් වහන්සේ කිව් ආකාරයට ජීවත් වන නිසායි කියන කාරණේ සිහිපත් වෙනවා. ඒ නිසා පින්නතුනි ඔබලා මේ මරින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් ඔබලා මේ ගෞරව දැක්වා වූ ගෞරවයන්ගෙන් මේක මලක්වත් මාව නිසා පූජා කළායි කියන කාරණේ මා දකින්නේ නැහැ. මොකද ඔබලා අපේ යම් ගුණයක් දැකලා යම් පූජාවක් සිදු කළාද ඒ ගුණය ඇති කරගන්න අපිට පාර පෙන්වෙ පින්තුනි ලෝකුරා බුදුරජාණන් වහන්සේමයි. විනය කාරණාවන් පනවමින් 45 වසරක් පුරා වෙත ගිහි පින්තුල්ලාගෙන් ගෞරවය ලබන ඉල්ලුමක් කළේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා මහා සංඝරත්නය අරමුණු කරගෙන ඔබලා එක මලකින් පූජා කළා මල් දහසකින් අපිට ගෞරව දැක්වුවා. ඒ එක මල ඒ මල් දහසක් අයිති පින්නතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේටමයි. මොකද මේ වහන්සේ නිසා ඒ නිසා ඔබ කල්පනා කරන්න තෙරුවන් කෙරෙහි වූ අප්‍රමාණ සද්ධාමෙන් යුතුව ඔබ මේ සුවඳින් මලින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් මේ කළා වූ සියලුම පූජාව ලෝතුරා මෙවැනි පින්කම් තුල තියෙනවා අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතිය කරා යනවා වඩා දක්ෂයා පින්තුනේ පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ සකස් කරගන්න. එතකොට කොහොමද පින්තුනේ මෙවැනි පින්කම් සිද්ධ කරලා කෙනෙක් දුගතිය කියන කාරණයට වැටෙන්නේ? අපි දන්නවා මේ පක්ෂී ලෝකයේ මොනරා කියලා පක්ෂියෙක් ඉන්නවා. මේ මොනරා කියන පක්ෂියා මේ පක්ෂී ලෝකයේ ඉන්න විචිත්‍රම පක්ෂියා පිළිගන්නේ. මේ මොනරා කියන පක්ෂියාට මේ විචිත්‍ර භාවය ලැබෙන්නේ පෙර මනුස්ස ජීවිතයක ඉපදිනා කරගත්තා වූ පින්කම් නිසා. පින්කම් සිද්ධ කරගත්තා නමුත් පින්කම් සිද්ධ කරගත්ත පින්කමේ සීලේ දුර්වලභාවයට පත් වෙලා සිල්පද පහ බිඳගෙනයි සිල්පද පහ දුර්වල කරගෙනයි පින්කම් සිද්ධ කරගත්තේ සීලේ දුර්වලභාවයට පත් වීම නිසා සතර පායට තිරිසන් ලෝකෙට වැටුණා නමුත් කළ බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන මාළුවෙක් ජීවත් වුණා ගංගාවක. බොහොම ලස්සනයි වත්තරමින් හදපු වගේ රන්මන් පාටයි, ඩබ රන් පාටයි. නමුත් මේ ඩබ රන් පාට මාළුවා කට අරිනකොට පින්නතුනේ මුළු ප්‍රදේශෙම දුර්ගන්ධයක් පැතිරෙනවා. ඒසා ගඳක් පැතිරෙනවා. මේ විශේෂිත වූ මාළුවා අල්ලගෙන එදා හිටපු මිනිස්සු ගියාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා పూర్වේ විමාසානුස්සති ඥාණයෙන් බලන මේ මානුවා පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා හිටපු කෙනෙක්. නමුත් සීලෙන් දුර්වලභාවයක් තිබුණා. වචනෙන් කරගත්තා වූ දුර්වලභාවයක් තිබුණා. සීලෙන් දුර්වල නිසා සතර අපාය වූ පින්කම් නිසා අර ගඟ රන් පාට විචිත්‍ර වර්ණයක් ලැබුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් පින්තුනි පින්කම් සිද්ධ කර ගනිද්දී සිල්පද මහා ආරක්ෂා කරගන්නේ නැතුව නම් අපි පින්කම් සිද්ධ කරන්නේ. ඒ පින්කම් අපිව දුගතිය කරා අරගෙන යනවා කියන කාරණය පැහැදිලි වෙනවා. දිව්‍ය ලෝකවල පින් නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය තලවල දිව්‍ය සතුන් ඉන්නවා කියලා දිව්‍ය තිරිසන් සතුන්. අපි දන්න එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් පසු වෙනකොට ඒ ස්වාමීන් වහන්සේට අරමුණු වෙනවා පිටුනේ දිව්‍ය තලවල ජීවත් වෙන දිව්‍ය ඇතුන්. අසෙන් අජාන දිව්‍ය ගුණරුන් දිව්‍ය හාමුදුරනේ ස්වාමීන් වහන්සේ ධර්ම වෙලා තියෙනවා. දිව්‍ය ලෝකයේ දිව්‍ය තිරිසන් සතුන් වෙලා උපත්ති ලැබුණා. එතකොට මේ ස්වාමීන් වහන්සේට අරමුණු වෙලා තියෙනවා දිව්‍ය අජානීය අස්වේ. ඒ දිව්‍ය අජානීය අස්වේ අඩි 7ක් විතර උසයි කියලා ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ. එයාට පින්නතුණි අපේ මේ මනුස්ස ලෝකේ ඉන්න අස්වැ වගේ සුදු පාට, කළු පාට, දුඹුරු පාට මොනරාගේ යම් වර්ණයක් තියනවාද? ඒ මොනරාගේ වර්ණය වගේ විචිත්‍ර වූ වර්ණයක් තමයි රජානී අස්වැයක් තිබිලා තියෙන්නේ. එතකොට පින්නතුනේ මේ අජානී අස්වැය ආශ වර්ණය සැපේ බලයෙන් පිරුණා වූ අජානී අස්වැය. එයා දිව්‍ය ඕජාවෙන් තමයි ජීවත් වෙන්නේ ආහාර තනකොළ තුනක් කාලා නෙමෙයි. දිව්‍ය ලෝකයේ වැඩ සිටිනා වූ දිව්‍ය සතෙක්. එතකොට මේ ස්වාමීන් වහන්සේ ආරම්භ කළා බලලා තියෙනවා මේ දිව්‍ය අඥානීය අස්පයා පෙර ජීවිතයක කවුරුන් හැටියට දෙපදිලා ඉඳලා තියෙන්නේ කියලා. එතකොට උන්වහන්සේ දකින්නවා මේ මනුස්ස ලෝකෙම පින්වත් කෙනෙක්. ඒ පින්වත් කෙනා සීලයෙන් දුර්වලභාවයටපත් වුණා. නමුත් ජීවිතය තුළ ගොඩාක් පින්කම් සිදු කරගත්තා. සීලයෙන් දුර්වලභාවයට දෙවියා දිව්‍යාංගනාව කියන තැනට යන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. දිව්‍ය ලෝකේ දිව්‍ය අජානීය සම්පේක් වෙලා උපත්ති ලැබුවා. දෙවියෙක් වෙන්න පුළුවන් කමක් මේ නැහැ. ඒ සීලෙන් දුර්වලතාවයටපත් වුණා. මේ දිව්‍ය අජානීය අස්වැයා දිව්‍ය තලයේ ආශ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ අස්වැයෙක් වෙනවා. එහෙමනම් පින්වතුන්ලාට පැහැදිලි වෙනවා පින්කමක් සිද්ධ සිල්පද පහ ආරක්ෂා කරගෙනයි පින්කම් සිද්ධ කරන්නේ. මොකද වර්තමාන සමාජේ ගොඩාක් පින්කම් සිද්ධ වෙන සමාජයක්. වෙසක් කාලේ වේවා, පොසොන් කාලේ වේවා ගොඩාක් පින්කම් සිද්ධ කරනවා. සමහර පින්කම් සිද්ධ කරන්නේ පින්කමෙන් පස්සේ පාවිච්චි කරන්න මත්වතුර ටික පැත්තකින් අරන් කියලා. සමහර පින්කම් සිද්ධ කරන්නේ බොරු කියමින් කාමයේ වර්ධව මිච්ඡා ආජීවයෙන් උපයාගත් මුදලෙන් පින්කම් සිද්ධ කරනවා. සීලෙන් දුර්වලභාවයට පත් වෙලා සීලෙන් දුර්වලභාවයට පත් වීම නිසා සතර පායට වැටෙනවා. සතර පායට වැටුණා සතර පායේදී කළා වූ පින්කම් නිසා විචිත්‍ර භාවය අපිට සකස් කරලා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනම් පින්වතුනි සිල්පද පහ ආරක්ෂා කරගෙන අපි පින්කම් සිද්ධ කරගන්නවා. සිල්පදපා ආරක්ෂා නොකරගෙන කරන්නා වූ පින්කම් අපිට දුගතිය කරා පාර පෙන්නනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දෙවෙනි කාරණේ පින්නතුනේ මෙවැනි පින්කම් නිසා නිදාගෙන ඇහැරමාත්මෙන් සුගතියේ උප්පත්තිය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ වගේ කලාව අසිරිමත් නිදාගෙන ඇහැරියා පෙම්පින්දුනේ යොදුන් ගණන් විශාල දිව්‍ය විමානවල දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යොදුන් ගණන් දිව්‍ය විමාන. බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක දෙවි කෙනෙක් හිටියා දිව්‍ය ලෝකේ. එයාගේ නම පින්දුනේ මාළභාරී කියලා දෙවියෙක්. මාළභාරී බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව ඉපදිනා බුදුරජාණන් වහන්සේව මලින්ම කුදලා ඒ පිනෙන් තමයි මෙයා දිව්‍ය ලෝකේ උත්පත්තිය ලබන්නේ දිව්‍ය තලයේ උත්පත්තිය ඕපපාතිකව උපත ලබනකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිව්‍යාංගනාවන් 500ක් ලැබෙනවා එයා ඉපදෙනකොටම පිරිනම්ගෙනාවන් 500ත් එක්ක මේ මාළවාරී දෙවියා හැම උදෑසනකම නන්දන උයනට යන්න කියනවා. නන්දන උයනට ගිහිල්ලා මේ මාළවාරී දෙවියා ආසනේ වාඩි වෙනවා කියනවා. දිව්‍යාංගනාව 250 දෙනෙක් මල්ගස් උඩට නගිනවා කියනවා නන්දන උයනේ. ඒ 250 මල් කඩලා බිමට දානකොට පද පහ ආරක්ෂා කරගෙන කළා වූ පින්කම් නිසා මේ මාළකාරී දෙවියා මලින්ම දිව්‍ය ලෝකේ පිදුම් ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක තමයි සුගතිය පින්නතුනි. ඒ වගේම අපි දකිනවා මේ මානව ලෝකයේ තුල අප්‍රම ඉපදෙනකොටම කෝටි ප්‍රකෝටි ගානක දේපල හිමි වෙන අයගොල්ලන්ට මොකක්ද මේ අසිරිමත් භාවය සමාජ අසාධාරණේ කියලා නෙමේ බුදුරජාණන් වහන්සේ මේකට කියන්නේ මේක තමයි පෙර කළා වූ පින්කම් වල අසිරිමත් භාවය සිල්පද ආරක්ෂා කරගෙන දෙවියන් කෙරෙහි සද්ධාවෙන් කර්මය කර්මඵල විශ්වාස ඒක තමයි පින්වතුනි සුගතිය කියලා කියන්නේ. එහෙමනම් මෙවැනි පින්කම් දේවාන් කෙරේ ශ්‍රද්ධාව ඇති කරගෙන සිල්පද මහා ආරක්ෂා කරගෙන කර්මයේ කර්මඵල විශ්වාසයෙන් ඔබ සිද්ධ කළොත් අරසා ප්‍රමාණ වූ දිව්‍ය මානස සැප ලැබෙනවා කියලා ලෝතුරා බුදුජානක මහන්සි දේශනා කළා. අදක්ෂයා සතරක් නමුත් වඩා දක්ෂයා පිළිතුනේ මෙවැනි පින්කම් විදර්ශනා නුවණ සකස් කර ගැනීම නිසා යොමු කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවක පින්තුනේ බමුණෙක් කැවිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ භව ගමනේ අතීත භවයේ කොයිසම්නම් කොපමණනම් බුදුරජාණන් වහන්සේලා පහළ වුණාද කියලා. කොච්චර බුදුරජාණන් වහන්සේලා අතීතේ පහළ වුණාද කියලා යහන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නර්මදා නදිය ළඟ තමයි වැඩෙන්නේ. ඒ වෙලාවේ බමුණට කියනවා බමුණ මේ නර්මදා පින්වත් සැප නවල පින්නතුනි අවුරුදු 84000ක් ජීවත් වෙන ශක්තිති රජ পদවිය ලබනවා. කල්ප ගණන් ජීවත් වෙන සක්‍රියා කියන තැනක් ලබලා අපි අද දවසේ අවුරුදු 80ක් 70ක් ජීවත් වෙන මිනිස්සෙක් බවට පත් උනේ සංස්කාරයන්ගේ අන්තිභාවය නිසාමයි. එනම් අපි රැස් කළ सांगपी ती राजेवर වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසන වල ඉපදිලා අතීතේ අර හිටියා වූ ලක්ෂ ගාන සම්මා සම්බුද්ධ ශාසන වල ඉපදිලා ඔබත් මා බුදුරජාණන් වහන්සේලා උදෙසා දැල්වා වූ පහන් ආලෝකය එක පිටක් කළෝ බුදුරජාණන් හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඔබත් මමත් ඉපදිලා බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ මල් එක ගොඩක් කළෝ ඒ දිච්ච කූට පර්වතයේ ප්‍රමාණය පරාද වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනම් පිටුතුනි මේ ආවා වූ භවගම නමුත් මේ සියල්ලක්ම සංස්කාරයන් පමණක්මයි පිටුනේ. සංස්කාර ධර්මයේ සාන්දිටික ගුණය තව අවුරුදු 200කින් 300කින් නැති වුණාට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. අවුරුදු ලක්ෂ ගාණක් අබුද්ධෝත්පාද කාලය. ධර්මයක් නැහැ. ධර්මයක් නැහැ අබුද්ධෝත්පාද කාලය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ඒ ශාසනය අවුරුදු 80 Буду ради පූජා කරලා තියෙන මල් එක පිටක් කළොත් ඒ දිච්ච කුඩ පර්වතයේ ප්‍රමාණය තරම් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් බලන්න සංසාරේ පුරාවට පින්කතුනි අපි කොයි සානම් පින්කම් සිද්ධ කරලා කුසල් සංස්කාරයන් රැස් කරගෙන තියෙනවා. ඒසා රැස් කරගත්ත කුසල් සංස්කාරයන් අනිත්‍යයි. වෙනස් වුණා කුසල් සංස්කාර සුගතියෙන් විපාක දීලා අවසන් වුණා. අකුසල් සංස්කාර දුගතියෙන් විපාක දීලා අවසන් වුණා. එහෙමනම් ඒසා රැස්කලා වූ සංස්කාරයන් අනිත්‍ය නම් පින්තුනි ඔබ මොහොතක් හිතන්න. මේ මොහොතේ යම් පිනක් යම් කුසලයක් රැස් වේද ඒ රැස් වුණා වූ දේ අනිත්‍යයි කියන කාරණය අපිට දකින්න අන්න එතන තියෙනවා පින්වතුනි විදර්ශනා අපි එතකොට මෙවැනි පින්කම් කරලා අනාගතයේ දෙවියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ මෙවැනි පින්කම් සිද්ධ කරලා අපි අනාගතයේ දෙවියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදාන ස්කන්ධය මෙවැනි පින්කම් සිද්ධ කරලා අනාගතයේ බ්‍රහ්මීන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදාන 阿爹。 යම් බ්‍රහ්මතලයක මාර්ගඵලලාභී නොවන බ්‍රහ්මෙක් ඉන්නවා නම් ඒ සෑම දෙවියෙකුටම බ්‍රහ්මයෙකුටම වඩා ශ්‍රේෂ්ඨ උපතක් ඔබ ලබාගෙන තියෙනවා. ශ්‍රේෂ්ඨ ලෝකයේ තිරිසන් ලෝකයේ අසුර ලෝකයේ නිරේ කියනා වූ සතර පාය මේ සතර පායේ පින්තුණි සත්වයා අප්‍රමාණ දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ මස් ඇහැට පේනවා තිරිසන් ලෝකය කියන කාරණය ඔබ බලන්න තිරිසන් ලෝකයේ සත්වයා කොයිසම් දුක්ක්ද විඳින්නේ කොයිසම් විශාලද කියලා තිරිසන් ලෝකය කියන්නේ අපි මේ කුරුල්ලෙක් ගන්න මේ කුරුල්ලා කියන්නේ කොච්චර ලස්සන සතෙක්ද? එයා උදේට ලස්සනට නාද කරනවා අපි හැමෝම මේ කුරුල්ලාට කැමතියි. නමුත් පිටුදී මේ කුරුල්ලා කියන්නේ කුමක්ද? කුරුල්ලේ උදේ তারা මේ සතර විශාල නිවසක් හදනවා. විශාල නිවසක්. මේ නිවස අඩක් හදමින් සිටියදී පින්නතුනේ මේ මහත්මයා මිය පරලව යනවා, මැරෙනවා. මේ මැරුණට පස්සේ අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේලා කුතුහල සමාධියෙන් අරමුණු කළ බලලා තියෙනවා. මේ මැරිච්ච මහත්මයා වහන්සේ දකින්වලු අර නමුත් ඔබලා දක්ෂ වෙලා තියෙනවා. ගිය ජීවිතේ මේසා දරුණු සතර අපායකින් මිදලා මේ උතුම් සුගතිය කියන තැනටපත් වෙන්නේ. ඒක මේ උපදේ දක්ෂභාවය. නමුත් පින්නතුනේ මේ දක්ෂභාවයේ ගිය ජීවිතේ ඔබ ලැබුවට මේ ජීවිතේ එච්චර ලේසි වෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඔබ දන්නවා අවුරුදු 50කට ඉස්සෙල්ලා ඒ සරල ජීවිතය තුළ අපි ගොඩාක් දේවල් අයිති කරගෙන හිටියේ නැහැ. ගොඩාක් දේවල් අයිති කරගන්න බලාපොරොත්තුවක් තරගයක් තිබුණේ නැහැ. ඒ නිසා ගිය ජීවිතේ අපි මැරෙන වෙලාවේ සැනසille අපි ඇස් දෙක පියාගත්තා. කලාව පින්කමක් සීමා කරගෙන සැනසille අපි ඇස් දෙක පියාගත්තා. නමුත් මේ ජීවිතේ මිනිස්යාගේ තෘෂ්ණාව නිසාම ඒ මිනිස්යාගේ සිතුවිලි බොහොම සංකීර්ණ භාවයකට පත් වෙලා තියෙනවා. ඒ සිතුවිලි වල සංකීර්ණ භාවය නිසා සමාජයේ සංකීර්ණ භාවයකට පත් වෙලා තියෙනවා. මේ සංකීර්ණ සමාජය තුළ අපි ගොඩාක් දේවල් අයිති කරගෙන තියෙනවා. තව ගොඩාක් දේවල් අයිති කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා පින්තුනේ මේ අපි මෙච්චර ලේසි වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ගිය ජීවිතයේ ලේසිභාවය තිබුණා ඒ ජීවත් වෙච්ච සර්ව සමාජය තුල. නමුත් මේ ජීවිතය තුල අපි මේ අයිති කරගෙන ඉන්න අයිති කරගන්න බලාපොරොත්තු වෙන දේවල් එක්ක බලද්දී මේ ජීවිතේ අපිට ලේසියෙන් ඇස් දෙක පියාගන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ තෘෂ්ණාපච්චය උපාදාන. උපා মানুষ මෙවැනි පින්කම් සිද්ධ කළොත් අපිට සම්පිති රජ කියන තැනට යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. කර්මයේ කර්මවල විශ්වාසයක් නැහැ. මිත්‍යා දෘෂ්ටික භාවය. මේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත්වෙච්ච කෝටි ප්‍රකෝටි ගණන් මිනිස්සුන්ව අද ලෝකේ ජීවත් වෙනවා පින්නදී. මම මම ප්‍රමාණවත් මෑණියෝ කියලා අතපහද්දී ඒ අම්මා කියනවා යක්ෂයාට වෙන් කරපු දේ අපි ආයෙමත් ගන්නෙ නැහැ කියලා. යක්ෂයාට වෙන් කරපු දේ අපි ආයෙමත් ගන්නෙ නැහැ. මම මේ වෙලාවට ඔය එහෙනම් මෑණියෝ ඔය බලන්න මිත්‍යා දෘෂ්ටික භාවය කියන තැන කොයිසා ධර්ම අකුසල සිද්ධ කරලා දෙනවද කියලා. සංඝයාම දැක්කේ අක්ෂයා හැටියට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියන් බ්‍රහ්මයන් පවා මහා සංඝ රත්නයට වන්දනා කරනවා කියලා. දෙවියන් බ්‍රහ්මයන් වහන්සේ දෘෂ්ටික භාවය සිද්ධ කරගන්නේ. මේ මිත්‍යා දෘෂ්ටික භාවය අපමණ දුක් ගොඩකට මේ අය අරගෙන යනවා. නමුත් එවැනි මිත්‍යා දෘෂ්ටික භාවයෙන් ගැලවිලා ඔබ සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න මේ උපදි දක්ෂ වෙනවා. ඒක දක්ෂ භාවයයි. අවසාන ධර්ම සතර අපායකින් මිදුණා. මේසා ධර්ම මිත්‍යා දෘෂ්ටික භාවයකින් මිදුණා. තුන්වෙනි කාරණා තුලා කොච්චර මේ ලෝකේ ජීවත් වෙනවද? බුදුරජාණන් වහන්සේගේ රූපකාය සංගයාගේ රූපකාය දකින්න පිනක් නැහැ. මේ සත්‍යමයක් අහන්න පිනක් නැහැ. කන් දෙක ඇහෙන්නේ නැහැ. මේ වගේ ජීවිතයේ ඉන්ද්‍රියයන්ගේ දුර්වලතාවයන් තියෙනා වූ පින්තුල ජීවත් වෙනවා. එවැනි පින්තුන් අතර පින්තුණී අපි පරිපූර්ණ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න දක්ෂ වුණා. ඒක දක්ෂභාවය. එනම් මුලින් අපි සතර අපායෙන් මිදුණා. දෙවෙනුව අපි මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මිදුණා. තුන්වෙනුව මේ ධර්මා ලෝකයාට අනුව. එහෙමද අපි මේ පින්නතුනේ අපි මොකක්ද කරන්න ඕනේ? මේ ලබාගත් පළවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිනිවීම කියලා. සංස්කාරයන් නිරෝධය කරපු නිසාම තමා තුළින්ම විඥානය නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දරකොඩක් තියෙනවා. මේ දරකොඩ ඇවිත් ඒ මරණය කියන්නේ පින්නතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය පමණයි. වෙන ආගමක ධර්මක නැහැ. දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ අනාගාමී පින්වතාගේ මරණය. එයා තුල කාම රාග පටිගයන් නැහැ. කාම රාග පටිගයන් නැති නැති වුණත් මෝහය අනුශේ වශයෙන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෝහය අනුශේ වශයෙන් එයා උපරිම එක ආත්ම භාවයක් එක ආත්ම භාවය දෙවෙනි ආත්ම භාවයක් එයාට නැහැ එක ආත්ම භාවයක් මේ භවයේ සැරිසරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා එතකොට එක මේක ආත්ම භාවයක් මේ භවයේ සැරිසරන මේ අනාගාමී පින්වතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුළ තියෙන ශ්‍රේෂ්ඨ දෙවෙනි මරණය ඒ මරණය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිළිගන්නේ තුන්වෙනි ශේෂ්ඨ මරණය මේ සකෘදාගාමී පින්වතාගේ මරණය. එයා තුළ සක්කාය දිට්ඨි විචිකිච්ඡා سرس نے سامنا eu සෝවාන් ඵලයට පත් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි එයා තුළ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම්ම වැඩෙන්න ඕන කියලා. මොනවාද ඉන්ද්‍රිය ධර්මයන්? සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම්ම වැඩෙන්න ඕන කියලා. නමුත් මේ සද්ධාන්සාරී කියන කෙනාගේ සද්ධා සද්ධා මීර සති සමාධි ප්‍රඥා කියන පහ සමෝ වැඩෙන්න ඕනේ සෝවාන් ඵලයටපත් වෙන්න. මොකද සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙදෙනාගේ මරණය ශ්‍රේෂ්ඨ පස්වෙනි මරණයයි. මොකද මේ මරණය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි වෙන්නේ. එහෙනම් බලන්න අපි ශ්‍රේෂ්ඨ උපතක් ලබා ගත්තා. ඒ ශ්‍රේෂ්ඨ උපත අපි මේ ශ්‍රේෂ්ඨ මරණ පහින් එනකින් කෙලවර කරන්න දක්ෂ වෙන්න අපි එහෙම දක්ෂ වුණොත් පිළිතුරේ අපි මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන සතර අපායටයි ගැසෙන්නේ. එහෙනම් මේ ශේෂ්ඨ මරණය, මේ ශේෂ්ඨ උපත, මේ ශේෂ්ඨ මරණ පහෙන් එකට අපි අරගෙන යන්න ඕනේ. එහෙම අරගෙන යද්දි පින්නතුනි අපි මුලින්ම දකින්න ඕනේ කුමක්ද? මේ ශේෂ්ඨ උපත ලබා දෙන්නේ කවුද අපිට හේතුනේ කියන කාරණය. කවුද මේ ශේෂ්ඨ උපත අපිට ලබා දුන්නේ? අපි හැම වෙලාවෙම හිතනවා මේ ජීවිතේ අපිට ලැබුණේ අපේ අම්මා නිසා තාත්තා නිසා කියන කාරණය. අම්මා නිසා තාත්තා නිසා ලැබුණු ජීවිතයක් නෙමෙයි පින්නතුනි මේ ජීවිතය. මේ අම්මා තාත්තා අපිට සොයලා දුන්නේ අපි ගිය ජීවිතයේ රැස් කළ ආ සංස්කාරයන් නිසා. ලබන ජීවිතයේ ඔබ මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් එක්ක මිත්‍යා දෘෂ්ටික මිනිසෙක් බවට පත් වෙනවා. මම සුගතියේ කරනවා. සම්මා දිට්ඨියට තියෙන මෞර්සක් කොට ලැබෙන්නේ නැහැ. හේතුඵල ධර්මයක්. අපි දන්න මහත්මෙක් හිටියා. ඒ මහත්මයා වුණු 65ක් 70ක් විතර ජීවත් වෙච්ච රජේ රැකියාවක් කරපු මහත්මයෙක්. මේ මහත්මයා කුල පින්නතුනි එක්තරා දෘෂ්ටියක් තිබුණා. මේ මහත්මයාගේ දරුවෙක් පැවිදි කරලා ඉන්නවා මේ ශාසනය. මේ මහත්මයා තුළ එක්තරා දෘෂ්ටියක් තිබුණා. ඒ දෘෂ්ටිය තමයි මම පව කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ කියන දෘෂ්ටිය. එයා කිව්වේ මොකද්ද? මම පව කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ කියලා. කණ්ඩායමක් හිටියා එයා. ඒ නිසා එයා කවදාවත් කර්මය කර්මඵල විශ්වාසයෙන් දානයක් දුන්නේ නැහැ. සමාදම් වෙලා සීලයක් ආරක්ෂා කරේ නැහැ. මෙහෙම ඉඳලා පින්වතුනේ මේ මහත්මයා මිය පරලව යනවා. මිය පරලව ගියාට පස්සේ අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලලා කියනවා මේ මැරිච්ච මහත්මයා නැවත ගානේ ස්වාමීන් වහන්සේට අරමුණු වෙනවලු දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා මොකක් තියනවල තියෙනවා දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා මිත්‍යා දෘෂ්ටික මාවයට වැටුණා ධර්මයේ දෘෂ්ටිගතව ගැනීම නිසා ධර්මයේ අකීකරු භාවයෙන් ජීවිතයට එකතු කර ගැනීම නිසා සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා යා බෞද්ධයෙක් කියන කාරණේ නහන්නේ නැහැ. ජී ජීවිතේ යා ධර්මයෙන් පැවිදි කරනවා කියන කාරණේ යා දන්නේ නැහැ. එයා දැන් ද්‍රවිඩ සංස්කෘතියට අයිති කෙනෙක්. කල්ප ගාන කියලා පැහැදිලිව ස්වාමින් වහන්සේලා ධර්මයේ දේශනා කරන රටේ ධර්මයේ තමන්ගේ පැවිදි කරලා එයා ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ. එහෙමනම් පින්වතුනි ඔබ දකින්න ඕන හේතුඵල ධර්මයන් ගලපමින් ඔබ මේ ජීවිතයේ දෙවුවන් කෙරේ සද්ධාම තියෙන කෙනෙක් බවට පත් උනේ ඔබලා අනිවාර්යයෙන්ම ගිය ජීවිතයේ දෙවුවන් කෙරේ සද්ධා තුන හිටියා. ඒක පාදිනී කාර්යය. සීලය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඊළඟ ජීවිතයේ දෙවියෙක් වෙන්න ඕනේ නම් ඔබට ඊළඟ ජීවිතයේ මිනිසෙක් වෙන්න ඕනේ නම් ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා වෙන කවුරුත් නෙමෙයි අම්මා තාත්තාවත් අපේ දේවලවත් අපි කරන නිලතරවත් නෙමෙයි ඔබව කවුරු නෙමෙයි. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුස්සීල භාවය නිසා අපි නිරේතුරුවම ප්‍රමාදී භාවයට පත් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේලා ප්‍රමා හේතුඵල ධර්මයක්. පෙරවන් කෙරෙහි සද්ධාව තුළ ජීවත් වුණා. සිල්පද මහා ආරක්ෂා කරගෙන ජීවත් වුණා. තුන්වෙනි කාරණය පින්වතුනි දාණය. මොකද දාණයමයි සත්වයාට ආයුෂය, වර්ණය, සැපය, බලය ලබා දෙන්නේ. ඔබලා මේ ජීවිතයේ ආයුෂ, වර්ණය, සැපය, බලය කියලා දෙයක් අත්විඳිනවා නම් ඒ දේ ඔබේ අම්මා තාත්තා නිසා ලැබුණු දෙයක් නෙමෙයි. ඔබ ගිය කර්මඵල විශ්වාසයෙන් සංඝයා උපසා පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමන යෝගී ලබන්නේ. වෙන දෙයක් නෙමෙයි. මේ රටේ ඉන්න අප්‍රමාණ මහේශාක්‍ය මිනිස්සුયો අප්‍රමාණ ධනෙන් නිලයෙන් බලයෙන් පිරුණා වූ මිනිස්සුયો කුමක්ද පින්තුනි මේ අසිරිය? පෙර දානයන්ගේ ආනිසංසමයි වෙන දෙයක් නෙමෙයි ආශෝභාමේ සැපේ බලය. ඒ නිසා ඔබලා මේ පෙර ජීවිතයේ කර්මය කර්මඵල විශ්වාසයෙන් පූජා කරා වූ දානයන්ගේ ආශංසමයි. එහෙමනම් දකින්න මේ ජීවිතයේ ඔබට ලබලා දුන්නේ කවුද? දෙවියන් කෙරේ ශ්‍රද්ධාවක්, සීලයක්, දානයක් විසින්මයි. වෙන කවුරුත් නෙමෙයි. අම්මා තාත්තා දාපු ජීවිතයක් නෙමෙයි. මේ අම්මා තාත්තා ඔබට සොයලා දුන්නේ දෙවියන් කෙරේ ශ්‍රද්ධාවක්, සීලයක්, දානයක් විසින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාට ගරු කරනවට වඩා දෙරුවන් කෙරෙහි සද්ධාවට සීලයට දානයට ගරු කරන්න කියලා. එහෙම ගරු කරද්දී ඔබ නිකතින්ම අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා. එහෙනම් පින්වතුනි මම මුලින්ම කිව්වා ඔබ ලබා කාරණේ දැන් අපි දකින්න ඕන. මෙතනදී පින්නතුනේ බුදුරජාණන් වහන්සේලා ගිහි පින්වතුන්ලා උදෙසා දේශනා කරන්නේ සතර අපායන් මිදෙන්න කියන කාරණය. ඒක හොඳට තේරුම් ගන්න. නිවන් අවබෝධය කරා චතුරාර්ය එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියන් කෙනෙකු වචන සද්ධාව සීලේ ආරකාන්ත භාවය පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය කියලා තුනයි ධ්‍යාවඩන්න ඕනේ. කාරණා කීයක් කියලාද? තුනයි. ඊට පස්සේ කියනවා මේ කාරණා එනා සෝවාන් වෙච්ච කෙනා මොකද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ඉන්නවා. එතකොට එයා සකුදාගාමි බවට පත් වෙනවා. ඊට පස්සේ ආ සකුදාගාමි කෙනා මොකද කරන්න ඕනේ? එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ඉන්නවා. එතකොට එයා අනාගාමි භාවයට පත් වෙනවා. අනාගාමි කෙනා මොකද කරන්න ඕනේ කියලා අහනවා. එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ඉන්නවා. එතකොට එයා දැන් ඔතනදි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලයට පත් වෙන තැනදී කාරණා තුනක් අපිට දේශනා කරනවා. ඒක හොඳට තේරුම් ගන්න. ඒ කාරණා තුන තමයි එරුවන් කෙරෙහි වූ වචන සත්‍ය මෙතනදි පින්වතුනේ නිරතුරුවම පළවෙනිම අපි කරන්න ඕනේ මොකක්ද? විචිකිච්ඡාව කියන කාරණයෙන් බැහැර වෙන්න ඕනේ. මොකද අපි තුල විචිකිච්ඡාව කියන කාරණේ තියෙන තාක්කල් සැකය කවදාවත් සද්ධාව සකස් වෙන්නේ නැහැ. හේතුඵල ධර්මයක්. මේ හැම දෙයක්ම හේතුඵල ධර්මයක්. විචිකිච්ඡාව තියෙන තාක්කල් සද්ධාව සකස් වෙන්නේ නැහැ. බුදුරජාණන් ධර්මයේ සම්දික්කව තියනවාද? තියෙනවා. ධර්මයේ සම්දික්කව තියෙනවා. කොහොමද ධර්මයේ සම්දික්කව තියෙනවා කියලා අපි දකින්නේ? මේ ධර්මයේ සම්දික්ක ගුණය අපිට ආරක්ෂා කරලා දෙන්නේ කවුද? දෙවියෙක් බ්‍රහ්මයෙක් නෙමෙයි. මේ ධර්මයේ සම්දික්ක ගුණය අපිට ආරක්ෂා කරලා දෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන්නා වූ උපසම්පදා ස්වාමීන් වහන්සේලා විසින්. උපසම්පදා ආධිත්‍යික ගුණය ආරක්ෂා කරගන්න. ඔබලා හැම උදේකම හැම රැයකම බුදු බුදුරජාණන් වහන්සේ වන්දනා කරනකොට අර ධර්මවත් සාසන්නිටිකෝ අකාලිකෝ කියලා අපි ධර්මයේ ගුණයන් ප්‍රකාශ කරනකොට අපි මේ වන්දනා කරන්නේ මේ ලෝකයේ සිටිනා වූ සියලුම උපසම්පදා භික්ෂුන් වහන්සේලාට. බුදු ධර්මයේ සම්දිටික ගුණය වහන්සේලා විසින් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ විනය සිල්පද 227ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉන් බලපතල වූ විනය සිල්පද හතරක් ගැන බුදුරජාණන් වහන්සේ කියනවා සතර පාරාධිකා කියලා. ඊ පින්නතුලා සතර පාරාධිකා දැනගත යුතු නෑ නිසා මම කියන්නේ නැහැ. මේ සතර පාරාධිකාවට යම් ස්වාමීන් වහන්සේ නමක්පත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයට භික්ෂුවකයා උපසම්පදා නමුත් පින්වතුනි මේ මොහොතේ මේ ලෝකේ සතර පාරමිතික ආරක්ෂා කරගෙන ජීවත් වෙන ස්වාමින් වහන්සේලා දසදහස් ගණන් කියනවා. දසදහස් ගණන් කියනවා. ඔබේ මගේ පිනට තායිලන්තේ බුරුමේ ශ්‍රී ලංකාවේ දසදහස් ගණන් ඉන්නවා මේ සීලය ආරක්ෂා කරගෙන ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරගෙන ජීවත් වෙන ස්වාමීන් වහන්සේ. ඒ නිසා ධර්මයේ සම්දික්කව තියෙනවා. ධර්මයේ සංකීර්ණකෝ තියෙනවා. නමුත් යම් දවසක් අනාගතයේදී එනවා පින්වත්නි. මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමීන් වහන්සේ ඉතුරු වෙන දවසක් එනවා. ඒක ලංකාවේ ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. නමුත් ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගත්තා වූ ස්වාමීන් වහන්සේලා නැහැ. චතුරාර්ය සත්‍යයක් එදාට ඇහින්නේ නැහැ. ආරෂ්ඨාංගික මාර්ගයක් එදාට ඇහින්නේ නැහැ. අන්න ධර්මය අතුරුදහන දවස් පිළිබඳ. නමුත් මේ මොහොතේ ඒ උතුම් සීලයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා ස්වාමීන් වහන්සේලා දසදහස් ගණන් මේ ලෝකේ අන්න ධර්මයේ සම්දිතිකයි. එනම් ප්‍රශ්නයක් නෑ මෙතන පිළිගන්නේ. ධර්මයේ සම්දි තුල තියෙනවා. එහෙනම් විචිකිච්ඡාවෙන් අපි බැහැර වෙන්න ඕනේ. මේ ජීවිතේ මට සතර අපායෙන් මිදෙන්න බැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට තම පස්සේ තමයි ආයෙමත් අපිට සතර අපායෙන් මිදෙන්න පුළුවන්. මට දුවාදරුවෝ ඉන්නවා ඒ නිසා මට බැහැ. මම විවාහ වෙලා ඒවට කියන එක වචනය තමයි විචිකිච්ඡාව. සැකය. එනිසා මුලින්ම මේ සැකයෙන් බැහැර වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ යම් පුළුවන් කියලා කියනවා නම් ඒ කියන්නේ පින්වතුනි පුළුවන් කියන කාරණය. අපි ඒ විශ්වාසය කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. ඒ නිසා ධර්මයේ සම්දික්කව කියන මේ මොහොතේ මේ උතුම් ස්වාමීන් තෘෂ්ණාව දකින්න ඕනේ සැකයෙන් බැහැර වෙලා. ඔබ ලබා ගන්නා වූ මේ ජීවිතය, මේ කාලය, දීපය, දේශය, කුලය, මම කියන කාරණා බලව ලැබුවා උපතක්. ධර්මයේ අසිරිය ලබන්නම ලැබුවා උපතක් හැටියට ඔබ දකින්න ඕනේ. විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. බුදුරජාණන් වහන්සේ කියනවා ධර්මයේ සම්දික්කව තියෙන තාක් කල් ධර්මයේ ඵලයන් ලබන්න පුළුවන් කියලා බුදුරජාණන් විශ්වාසයට වෙන්න පළවෙනි කාරණය විචිකිච්ඡාව නෙවෙයි. දෙවෙනි කාරණය පින්වතුනි අර පරමාදර්ශී චරිත ඔබේ ජීවිතයේ ආදර්ශයන් බවට පත් කරගන්න. මොකද අපි දොස්තර මහත්මයෙක් වෙන්න යනවා නම් එයා අනුගමනය කරන්න ඕනේ තවත් දොස්තර මහත්මයෙක්. වඩු මහත්මයෙක් වෙන්න යනවා නම් එයා අනුගමනය කරන්න ඕනේ තවත් වඩු මහත්මයෙක්. මේෂන් බාස් කෙනෙක් වෙන්න යනවා කියන අනුගමනය කරන්නේ තවත් මේෂන් බාස් මහත්මයෙක්. නේද? ඒ වගේ නිවන් මාර්ගය කරා අපි යන්න යනවා. අපි නිවන් මාර්ගය තරණය කළා වූ පින්තුලායි අපි ආදර්ශයට ගන්නවා. කවුද පින්තුලී මේ මාර්ගය තරණය කළේ? දිහි පින්තුලාගේ. අර අනේ පිණි සිටුතුමා විසාකා උපාසිකා පණ්ඩගේ නන්ද මාතාව කියන්නේ නන්ද කියන දරුවගේ අම්මා අනාගාමී උපාසිකාව. එයා දෙවියොත් එක්ක සමාජයෙන් කතා කරනවා කියනවා බුදුරජාණන් වහන්සේ. සතරවරම් දෙවියොත් එක්ක යා කතා කරනවා. ඒසා බලයක් තිබ්බ කෙනෙක් වේරු පණ්ඩගේ නන්ද මාතාව ගිහි අම්මා කෙනෙක්. ගිහි අම්මා කෙනෙක්. ඒ වගේ උග්‍ර ගෘහපති කියන්නේ අනාගාමී උපාසක මාත්‍යෙක් වෙනවා. බිරින්දෑවරු පස් දෙනෙක් හිටියා උග්‍ර එයා බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න යනවා කියලා බිරින්දෑවරු පස් දෙනාට කියලා ගියා. ගිහිල්ලා ධර්මයේ ශ්‍රවණය කරනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී ශ්‍රවණය කරද්දී අර කාම රාග පටිගයන් තුනී වෙලා තුනී වෙලා තුනී වෙලා එයා අනාගාමී ඵලයට පත් වෙනවා. අනාගාමී ඵලයට පත් වෙනවා. අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ මේ උග්‍ර ගෘහපතිතුමා ගෙදරට එනවා. ඇවිල්ලා බිරින්දෑවරු පස් දෙනාම ළඟට කැඳවනවා. කැඳවලා කියනවා මින් පස්සේ ඔබලා සමග කාමයේ ඇසුරක් මගේ නැහැ. මට එවැනි හැඟීම් දැන් සකස් වෙන්නේ නැහැ. ඔබලා කැමති නම් කැමති විවාහයක් මම කරලා දෙන්නම් කියනවා. එතකොට ලොකු බිරිඳ කියනවා මට අහවල් කෙනා විවාහ කරලා ඕනේ කියලා. ගෙන්නලා විවාහ සෝවාන් වුණායි කියලා හිතුවොත් එයා ඉස්සෙල්ලාම කරන්නේ පන්සලට යෑම නතර කරනවා. ස්වාමීන් වහන්සේලාට වදින එක නතර කරනවා. පින්කම් කරන එක නතර කරනවා. එයා සෝවාන් වෙලා මෙතෙන්ද තමයි අද සමාජය අපේ සමාජය එහෙනම් ඔබ අර පරමාදර්ශී චරිත විසාකා විසාකාව කොහොමද කලේ කියලා දකිමින් ඒක කරන්නේ. ඒ අනේ පිට සිටුමා විසාකාව උප්‍රභූපතිවරයා වේගුකණ්ඩගේ නන්ද මාතාව වෙන අය මනසින් මවාගෙන ජීවත් වෙන්නේ. ඒ අයත් එක මනසින් කතා කරන්නේ. ඒ අය ගිය තැනට නන්දව ඡන්දයක් කැමැත්තක් සකස් කර ගන්න පිළිතුරේ. මුලින්ම ඔබ විචිකිච්ඡාවෙන් බැහැර වෙනවා. බැහැර වෙලා මේ මාර්ගය තරම් රාජ්‍යෝ රේරුමත්ගේ නන්ද මාතාවගේ එකම පුතා අරන් ගිහලා හිසකමල මරුණා. හිස ගසන මරලා දාන්නේ වැරද්දට. තමන්ගේ පුතාම හිස ගාලා රාජ්‍යෝ මරලා දැම්මා. රේරුමත්ගේ නන්ද මාතාව සිංහනාදයක් කරනවා. මට එක දශමයකවත් දුකක් සකස්ුනේ නෑ කියලා. ඒක බල ධර්මයක්. මොන සානම් දුක්ඛන්ද රාවක් පින්නතුනේ මේ ගමන තුල ගාථාවේ තියෙන කාරණේ මානසික දකින්න. අපි බුදුරජාණන් වහන්සේ කියලා දකින්නේ හැම වෙලාවෙම සිතුහත් කුමාරයා කියන තැනින් නවතිනවා. ඉන් එහාට යන්නේ නැහැ. නමුත් මේ නිසා දීර්ඝ කාලයක කල්පයක් මෙවැනි කල්ප සාරා සංඝ කල්ප ලක්ෂ කියලායි පින්වතුනි ඒ ආවා වූ පාරමී ගමන ගැන අපි කියන්නේ. ඒ ආවා වූ පාරමී ගමනේදී බෝධිසත්වයෝ ඇස් ගලව ගලවා කැමැත්තෙන් දන් දුන්නා කියලා කියනවා. මහා සාගරයේ ජලය පරාද වෙන්න රුධිර ධාතුව දන් දුන්නා කියනවා. මහා පොළවේ කොයි දේ ලැබුණත් පින්නතුනි මේ සියල්ල දන් දුන්නා කියලා පසු කාලින බුදුරජාණන් වහන්සේ කියනවා. ඒතකොට එහෙම ඇවිල්ලා බලන්න සිටුවක් කුමාරයාගේ ඉපදිලා කොයිසා ආශ්‍රිමත් දෙයක්ද ලබන්නේ? රජේ රජේ රජකම ලැබෙනවා. ග්‍රාම්‍ය සුරාම්‍ය සුබ මාලිගා ලබනවා. යසෝදරාම රාම අපිට පුළුවන් අපේ දරුවෝ පාසල් ගිහිල්ලා පෑන් ප්‍රමාද වුණොත් අපිට පුළුවන් සැනසෙල්ලේ ඉන්න සාමි පුරුෂයා බිරිඳ රැකියාවට ගිහිල්ලා පෑන් ප්‍රමාද වුණොත් සැනසෙල්ලේ ඉන්න පුළුවන්ද නමුත් බලන්න අරසා දෙයක් පින්වතුනි එදා ඉපදුන දරුවාගේ මූණ බැලුවේ නැහැ ඒ රාහුලගේ මූණ බැලුවේ නැහැ මේ සියල්ල අතහැරලා දාන හය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරනවා පසු මම දුක තුලින්මයි දුක ජය ගන්න කෙනෙක් දුක තුලින්මයි දුක ජය ගන්න කෙනෙක් කියනවා ඒ නිසා මම මේ කරගත්තේ. ධර්මයෙන් එක දශමයක හෝ සැනසෙල්ලක් අපි ලබනවා නම් ඒ සැනසෙල්ල අපි ලබන්නේ බුදුරජාණන් වහන්සේගෙන් පාරහගත නිසාමයි. ඒ නිසා පින්තුනේ මේ ලෝකේ ඉන්න සැබෑම අම්මා ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. ඔබ දුකටපත් වෙනවාට අකමැති වුණ මේ ලෝකේ ඉන්න සැබෑම තාත්තා ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි කියලා දැනගෙන මේ බුදුරජාණන් වහන්සේගේ අයෝමය කරුණා ගුණයට ලං වෙන්න පිළිගන්නේ. දැන් මොකක්ද මේ සකස් වෙන්නේ අපිට? සද්ධාව, සද්ධාව. නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් නැහැ පිටු මේ සෝවාන් ඵලයටපත් වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ සුගතියට යන්න. නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් නැහැ සෝවාන් ඵලයටපත් වෙන්න. මොකද මම මුලින් කිව්වා සෝවාන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා පොළවෙන් පස්සම්බුවක් අරගෙන මැරෙන සත්වයින්ගෙන් නැවත සුගතිගාමී වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා. මැරෙන සත්වයින්ගෙන් නැවත සුගතිගාමී වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයට නම් ඒකෙන් මොකද්ද බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ? මැරෙන සත්වයින්ගෙන් සත්තා තමයි. ඔබ සද්ධාව සකස් කරන නිසානේ සුඛතිය කියන්නේ නේද? සද්ධාව සකස් වෙලා තියෙන්නේ අතේ තියෙන පස් ප්‍රමාණයට විතරයි. එහෙනම් අනිත් අය තුළ සද්ධාව සකස් වෙනවා. එහෙනම් මොකක්ද මෙතන තියෙන්නේ? අමූලික සද්ධාව. දැන් මේක මහත්මයෙක් හිටියා පින්නතුනේ. එයා මාසෙකට වතාවක් පන්සලට සුනාමියට ආපු වෙලාවේ අර සුනාමියට අහුවෙච්ච කෝච්චි පෙට්ටියත් මේකට මහත්ය. සුනාමිය රැළැවිලා කෝච්චි පෙට්ටියත් යට කරගෙන මේ මහත්මයා වතුරේ ගිනිලා වතුරේ උඩට හම් වෙනකොටම මේ මහත්මයාට හිතිලා තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ බොරුයි ධර්මරත්නය බොරු. මේවා ඇත්තනම් මට මෙහෙම වෙන්නේ. එයා සංස්කාරයන් ගන්න බලපල බැලුවේ. එයා වතුරේ යට සද්ධාව තිබුණා නැහැ. දෙවෙනි රැළක් ඇවිල්ලා දෙවෙනි රැළට යට වෙනවා දෙවෙනි රැළෙත් එයා මතු වෙනකොට. එයාට ඇවිල්ලා තියෙන්නේ අකුසල් දහස් ගණන් ඇති වෙමින් නැති වෙමින් ගිහිල්ලා. කිසිම කුසලයක් මතක් වෙලා දුන්නා වූ දානයක් රැක්කා වූ සීලයක් මතකද ඇවිල්ලා නැහැ. අකුසල් සිත් සිය ගණන් මතක් වෙලා තියෙනවා. මොකද්ද මේ උනේ? පළවෙනි රැළේදී සද්ධාවෙන් බැහැරුණා මිත්‍යා දෘෂ්ටික භාවයටපත් වුණා ආව අකුසල් සිත් තමයි මතුනේ. නමුත් මේ මහත්මයා මැරුණේ නැහැ. මැරුණේ නැහැ. දැනුත් ඒ මහත්මයා කියනවා එදා එයා මැරුණා නම් කොහේ යයිද කියලා මම දන්නේ නැහැ කියලා. සද්ධාව තිබිලාද? නැහැ. අමෝලිකා සද්ධාව තුල ඉඳලා තියෙනවා. අභියෝගයේ ඉස්සරහදී සද්ධාවෙන් බැහැරුණා. තම අම්ම කෙනෙක් හිටියා. මේ ඈත ගම්මානික අම්ම එයා තමයි මේ සිල්පිනිසේ නායිකාව පන්සලේ පොයනා. 30ක් විතර සිල් ගන්නවා මේ පන්සලේ. ඒ අම්ම තමයි මේ 30 දෙනාටම බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව කියලා දෙන්නේ. හැමදාම එයා තමයි නායක මෑණියෝ. මේ අම්මා මෙහෙම ඉඳලා අසනීප වෙනවා. අසනීප වෙලා රෝහලට ගෙනියනවා. රෝහලේදී මේ අම්මා මරණාසන්න වෙනවා. ඔක්සිජන් දීලා ලේසෙලා ඉඳලා මරණ මේ අම්ම හිතනවා මේ අම්ම මැරෙයි කියලා. නමුත් මැරුණේ නැහැ. ඒ තරමටම අමාරුයි. මේ අම්මා ගෙදර ඇවිල්ලා ටිකට් කපාගෙන ගෙදර ආපු දවසක මම මේ ගාවට පින්ඩ පාති වඩිනකොට මේ අම්මා කියනවා ආම්තුගනේ මැරෙනවා කියන කාරණය. මේ තරම් දුකක් කියලා මම නම් දැනගෙන හිටියේ නැහැ. මරණය මෙච්චර දුකක් කියලා මම දැනගෙන හිටියේ නැහැ. මැරෙන මං ජීවිතේටමයි ඇද්දේ ජීවිතේ පැත්තටමයි ඇද්දේ මට පින්කම් මතක් වුණේ නෑ අර මෛත්‍රී භාවනාව බුදුගුණ මතක් වුණේ නෑ ගෙදර ඉන්න දුවා කරනෝ දේවල් ඒව තමයි මට මතක් වුණේ කියලා සද්ධාව තිබිලාද නැහැ සද්ධාව තිබිලා නැහැ සද්ධාව සකස් වුණ කෙනා මරණයට බය නැහැ සද්ධාව සකස් ලස්සන මල් ගොරු පේනවා ලස්සන ආලෝකයන් පේනවා මේ සුගතියේ සංඥාවෙන්. සද්ධාමේ හේතුඵල ධර්මයන්. සත්‍යම සකස් වුණ කෙනා මැරෙන්න බය නැහැ. හේතුඵල ධර්මයන්. එහෙමනම් ඔබ කෙරෙහි ඔබ අනුකම්පාවෙන් දකින්න ඕනේ. ඔබ මැරෙනවා කියන කාරණයට බය නම් සද්ධාම කියන කාරණේ ප්‍රශ්න තියෙනවා. තමා කෙරේ තමා අනුකම්පාවෙන් දකින්න. මොකද සද්ධාම මැරෙන වෙලාව යාට දිව්‍ය තල පේනවා සස්වික දිව්‍ය තල. එයා මේ අවුරුදු 60ක් 70ක් මේ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ වලට යටත් වෙන මේ කය දාලා එතෙන් යන්න කවදාවත් දෙපාරක් හිතන්නේ නැහැ. ඒක තමයි සද්ධාව. නිසා තමා කෙරේ අනුකම්පාවෙන් මුලින් මේ කාරණේ දකින්න ඕනේ. දැන් මම අමරිකා සම්බන්ධ සද්ධාව අපි මුලින්ම විදර්ශනා නුවණට ලක් කර ගන්න. දැන් බලන්න මම අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මුහුණේ ළඟට ඉස්සෙල්ලා ගියා. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මුහුණේදී අපේ පාවඩයක් වෙනවා. ඒ පාවඩයක් වෙලා පාපිස්නාවක් වෙලා අපේ බෝධිසත්වයන්ගේ ශරීරයේ මතින් දීපංකර බුදුරජාණන් වහන්සේ වඩින වෙලාවේ අපේ බෝධිසත්වයන් තුල කොච්චරනම් විදීම් සකස් වෙන්නේ නැද්ද? ඒ විදීම් නිට්ටයද අනිත්‍යද? නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපේ නිට්ටයද අනිත්‍යද? ඒ විදීම නිසා ඔබ අහවල් කාලේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඊතර බලන්න නිත්‍යද අනිත්‍යද? ඒ නිමිය නිසා සකස් වුණා වූ සංස්කාරයන් නිත්‍යද අනිත්‍යද? ඒ තිබුණා වූ රූපයන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට 都还没到。 විදර්ශනාව සකස් වෙනවා පිළිතුරේ. සද්ධාවට බැඳෙන්නේ නෑ සද්ධාවට බැඳුණොත් සුගතිය. සද්ධාවෙන් අනිත්‍යභාවය බලමින් ඉස්සරහට යනවා. විදර්ශනා නුවණ ප්‍රඥාව මේ පැත්තෙන් මෝරු කරගන්නවා. මේවා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් අන්න පිළිතුරේ සද්ධාව වැඩෙනකොට මේ පැත්තෙන් ප්‍රඥාව මෝරු කරගෙන උඩට එනවා. මෙහෙම මේ ගමනේ යද්දී අපි නිර ලෝකා බුදුරජාණන් වහන්සේ මගේ ඔබේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න. බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගත්තොත් පමණයි ඔබට මේ ගමන පින්නතුනේ අර්ථවත් ආකාරයෙන් යන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද සමාජයේ අපිට ගොඩාක් දේවල් ලැබෙනවා. එක දරුවෙක් භාවනා කරන්න ගිහිල්ලා අවුරුදු ගාණක් ඒ භාවනා මේ ගමනේ ඉන්නකොට මේ මහත්මයා ගිහිල්ලා තමන්ගේ ගුරුවරයාගෙන් අහලා තියෙනවා මට මේක භාවනා කරනකොට ඔක්කාරෙන්න යනවා මම මොකද කරන්න ඕනේ කියලා. එතකොට ගුරුවරයා කියනවලු ඔබ කලබල වෙන්න එපා. ඔබ බය වෙන්න එපා. ඔබට ගොඩාක් ඉක්මනට ඵලයක් ලබා ලැබීමේ ලකුණු මේ පහළ වෙන්නේ කියලා. බලන්න රෝගී ලක්ෂණයක් අවබෝධයක් ලක්ෂණයක් හැටියට ප්‍රකාශ කරනවා. දැන් මේ මාත්මයා භාවනා කරන්න වාඩි වුණාම උවමනාවෙන් මොකපාරේ සකස් කර ගන්නවා. එයි එයා දකින්නේ මේක අවබෝධය කළා වුණ කියලා. බලන්න කොයිසානම් මුලාවට මින් පස්සේ ස්වාමීන් වහන්සේලාට නගින්න බෑ. මින් පස්සේ පන්සලට යන්න බෑ. මින් පස්සේ සිල් සමාදන් වෙන්න බෑ. ගෙදර බුදු පිළිම වහන්සේ නමක් තියාගෙන වන්දනා කරන්න බෑ. අනේ මේ මහත්මයා ගෙදර තියෙන බුදු පිළිම වහන්සේත් අයින් කරනවා. බලන්න මොනසාන මුලාවකටද ලෝකයා යන්නේ කියලා. එහෙමනම් පින්නතුනේ අපි මේ මුලාවෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයා කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කොහොමද පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයා කරගන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ඉවරයි පිරිනිවන් පාන පෙර ආත්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ හැබෑමෙන් ධර්ම විනය දෙකයි ශාස්ත්‍රීය බවට පත් වෙනවා ධර්ම විනය දෙක ධර්ම විනය දෙක ජීවමානව තියෙනවද නැද්ද තියෙනවා එහෙනම් ධර්ම විනය දෙකයි අපේ කල්යාණ ක්‍රියාවට පත් කරනවා. ධර්ම විනය කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ මේ 45 වසරක් පුරාවට දේශනා කළා වූ සමස්ත ධර්ම. සමස්ත ධර්ම. මේ සියලුම ධර්මයන් සූත්‍ර විනය අභිධර්ම. මේ සියලුම ධර්මස්කන්ධය අවසානයේ පෙළගස්සන්නේ කොතෙන්ද අපිව? කොතෙන්ද? කොහෙද? නිවන අවබෝධය චතුරාර්ය සත්‍ය power So on. මොකද මේවා අනිත්‍ය වෙන දේවල්. මේ සතර සරිපට්ඨාන ධර්මයන් වැඩිම තුලින් අපි තුල සකස් වෙන්නේ මොකද්ද? සත්‍ය පොඥා. ඒක බලන්න. සතර සරි No මෙන්න මෙතන තමයි පින්තුණි අචල සද්ධාව කියන්නේ. එනම් මුලින් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. කැමති වෙලාවට පුළුවන් වෙලාවට පොහේ දවස් වලට උපෝසථ සීලයන්ට යන්න. නමුත් ගිහි අයගේ නිත්‍ය වූ සීලය මොකද්ද? පංචශීලය. ඉතින් උදෑසන කොට පංචශීලය සමාදන් වෙනවා. සුමානිකර දවසක් මාසිකර දවසක් නෙමෙයි. සතර අපායේ බිය දකිමින් සතර අපායේ සත්වයා විඳින්නා වූ අප්‍රමාණ දුක් දකිමින් සතර අපායේ බිය සීලය තුල ශක්තිමත් වෙනවා. හැම උදෑසනකම මේ සිල්පද පහ සමාදන් වෙනවා. සමාදන් වෙලා දවස පුරා මේ සිල්පද පහ ආරක්ෂා කරගන්නවා. ආරක්ෂා කරගෙන හැම රාත්‍රියකම මේ සීලය ආවර්ජනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා එහෙම දේශනා කරමින් පින්නතුනේ අපි මොන සීලය සමාදන් වුණා? උපෝසථ සීලයක් සමාදන් වුණා. මේ සීලයන් තුලින් ආරක්ෂා කියලා දෙන්නේ කාය කර්මය, වචෙන් කර්ම කියන කාරණා දෙක විතරයි. හොඳට තේරුම් ගන්න ඕනේ. විතර තමයි සීලයේ තියෙන භයානක අනුකූල. මොන Allah උපෝසන දසසිල් සමාදන් වෙනවා. දස සීලෙ පිළිනනවා. පිළිනලා ඔබ සිල්පද 10 ආරක්ෂා කරගන්න. හවස් වෙනකොට ඔබට ද්වේෂයක් සකස් වෙනවා, කේන්තියක් සකස් වෙනවා. මේ කේන්තිය සකස් වුනහම ඔබ බලනවා සිල්පද 10 දුර්වල වුණාද කියලා. සිල්පද 10 දුර්වල වෙලාද? දුර්වල වෙලාද? සොරකම් කෙරෙත් නෑ සතෙක් මැරුවෙත් නෑ කාමයේ වර්ධනයචරෙත් නෑ විකාල වැළඳුවෙත් නෑ මොකක්වත් වැළඳක් උනේ සිල්පද 10 පිළිලා දැන් Tamanට හරි සතුටුයි Taman සීල ආරක්ෂා කළා කියලා නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මන වචී කර්ම කාය කර්ම වලට වඩා බලවත් අකුසලයක් ඔබ තුලින් සිද්ධ වෙනවා බලවත් මේ දාන ගන්න යන වෙලාවෙදී ද්වේෂසිත සකස් කරගන්න. ස්වාමීන් වහන්සේලාගේ ක්‍රියාවක් දැකලා අපි ඇලීම් ගැටීම් ද්වේෂයන් සකස් කරගන්න. එහෙනම් බලන්න මොන සීලයක් සමාදන් වුණා? ඒ සිල්පද පහ සිල්පද අප සිල්පද තමයි ආරක්ෂා කරගත්තා කියලා සතුටුණා. බලවත් වූ මනෝකර්ම කොච්චර අපි ඇතින් සිද්ධ වෙනවා. ඒ නිසා කාය කර්ම වචී කර්ම වලට වඩා ලෝභය, ද්වේෂය, මෝහයන්ට සකස් වෙන්න ඉඩ දෙන්න එපා. මොකද සීලය නිසාම අපි මේවා සකස් කරගන්නවා. මම සිල්වත්, අනෙක් කෙනාම සිල්වත්. ඒව කියලා සකස් කරගන්නවා. නේද? මම සිල්වත් නිසා මම යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒව නොලැබෙනකොට ද්වේෂය සකස් කරගන්නවා. සීලය නිසාම මේවා සකස් කරගන්නවා. ඒ නිසා සිල් සමා වචනයෙන් සිදුවෙනා වූ සියලුම අකුසල් අපි වළක්වනවා. එහෙනම් කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියන කාරණේ දැකලා පංචිල් සමාදන්නා ඒ දවසට හැකිතා ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන්ගෙන් මිදෙන්න ඒවා ආවොත් ඔබ සමාදන්නා වූ සීලයට වඩා බලවත් අකුසල් සිදු කරනවා. ඒකයි සීලේ අර්ථයක් දෙන්නේ නැත්තේ. දැන් ලංකාවේ සීල සමාදන් අර්ථවත් බලයන් කරා ගිය අය කොච්චර ඉන්නවද? ඇයි එහෙම නැත්තේ? අපි සිල් සමාදන් වෙලා සතුටින් ගෙදර ගියා බලවත් වූ මනෝකර්ම රාශියක් කරගෙන යන ගෙදර යනවා. දෙවෙනි කාරණය පිටුනි සීලය ආර්ය සීලයක් බවට පත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආර්ය සීලය කියන්නේ සීලය විදර්ශනා නුවණින් දකින්න. දැන් සෝවාන් ඵලයේ මේ ප්‍රඥාව වැඩෙනවා. සිල්පද පහ සිල්පද පහෙන් ලැබෙන සුගතිය. සීලය විදර්ශනා නුවණින් දකින්න අපිට අවශ්‍ය වෙනවා. මොකද ප්‍රඥා සිල් රැකීම නිසා ලැබෙන ආදීනවයන් මොනවද ප්‍රතිඵලයන් මොනවද? සුගතියේ උපදිනවා. සීමුලා නොවි මැරෙනවා. කීර්ති රාගයේ පැතිරෙනවා. ඕන සභාවකට නොබියව යනවා. අප්‍ර අප්‍රමාදී භාවය ලැබෙනවා. ප්‍රමාදී භාවයටපත් වෙන්නේ නැහැ. මේ කියනා වූ ආනිසංශ නිත්‍යද යමක් අනිත් වෙනා එතන දුකද සැපද එහෙනම් අපි සිල් රකිමින් ප්‍රාර්ථනා කරන්නේ දුමා සිල් රකිමින් අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ මිනිස්සෙක් වේවා කියලා මේ සීලය නිසා භවයට වැදෙන්න එපා. භව නිරෝධියම පතන්න භව නිරෝධියම ප්‍රාර්ථනා කරන්න සංස්කාරයන්ට වැදෙන්න එපා. සංස්කාරයන්ට නොබෙදෙනවා කියන්නේ මොකද්ද? මේ පැත්තෙන් ප්‍රඥාව අපි වඩව ගන්න. සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ, පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයට නොබෙදෙන තරමට තමා තුළ ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වැඩෙනවා. ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වැඩෙනවා. සීල සමාදන් වෙන්න සිල් රැකලා කල්ප 100ක් මනුස්ස ලෝකෙට ආවේ නැහැ කියනවා. කල්ප 100ක් මනුස්ස ලෝකෙට ඇවිල්ලා නැහැ. මේ කල්ප 100ෙදී තිස්වතාවක් මහා ප්‍රඥා වෙලා තියෙනවා. තිස්වතාවක් මහා ප්‍රඥා වෙලා තියෙනවා. තිස්වතාවක් සක්‍රිය වෙලා තියෙනවා. මහා ප්‍රඥා වෙලා සක්‍රිය වෙලා තිස්වතාව තිස්වතාව පින්තුනේ බුදුරජාණන් එහෙනම් බලන්න මේසා සැප විඳලා සතර අපායේ මිදුනේ නැත්තේ ඇයි? සුනේත්‍ර ආර්ය සීලය මොකද්ද කියන හඳුනාගත්තේ නැහැ. ඒ නිසා සුනේත්‍ර තුල ආර්ය සමාධියක් සකස්ුනේ නැහැ. ඒ නිසා ආර්ය ප්‍රඥාවක් සුනේත්‍ර නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්වතුනි මෙන්න මේ සීලය කියන කාරණය දකින්න. මොකද මේ සීල් ආරක්ෂා කරනකොට නිරතුරුවම සමහර පින්වතුන්ලා අපිට ඇවිල්ලා කියනවා මට සමහර සිල්පද ආරක්ෂා කරගන්න බැහැ. මම පන්සිල් සමාදන් වුණොත් මට ඒ සීලය ආරක්ෂා කරගන්න බැහැ කියලා අපිට ඇවිල්ලා කියනවා. යම් පින්වතෙකුට පින්වතුනි සිල්පද ආරක්ෂා කරගන්න බැරි නම් ඒක හේතුඵල ධර්මයක්. ඒ හේතුව තමයි ඔබ ගිය ජීවිතයේ සිල්වතුන්ට නිග්‍රහ කරලා කියනවා. ඒක හොඳට තේරුම් ගන්න. ගිය ජීවිතයේ සිල්වත් පිටිසට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිල්වතුන්ට ඔබ ගිය ජීවිතයේ චෝදනා කරලා කියනවා අපහාස කරලා කියනවා. එයින් හේතුඵල ධර්මයක් තමයි මේ ජීවිතයේ ඔබට සීලය සමාදන් වෙන්න නැහැ කියන්නේ. හේතුඵල ධර්ම. අද බලන්න සමාජයේ කොතරම් සිල්වතුන්ට චෝදනා කරනවාද කියලා. උසාවියකට ගියොත් බලන්න කොච්චර බොරු කියලා චෝදනා බොරු නැති කෙනාට බොනවා කියලා කොච්චර කියනවා. සිල් වකින කෙනාට දුස්සීලයි කියලා කොච්චර සමාජ චෝදනා කරනවා. ඒතකොට මේවා විපාක සකස් වෙන්නේ කොහොමද? අපිට සිල්පද ආරක්ෂා කරගන්න බැහැ. හිත විසිරෙනවා. එනම් හේතුඵල ධර්මයක්. ඔබට සිල්පදයක් සමාදන් වෙන්න බැරි නම් ඔබ මොකද කරන්න ඕනේ? මේ ජීවිතේ සිල් රකින්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකන් සොයාගෙන ගිහිල්ලා ඒ අයට උපස්ථානය කරන්න. ඒ අයට උපස්ථාන එහෙම නැත්නම් හිතේ ඉඳලා වැඩක් නැහැ. කෙනෙකුගේ සීලයන් සමානක් වෙන්න අපහසු නම් එකම හේතුව තමයි පෙර ජීවිතේ උඹලා සිල්වතුන්ට චෝදනා කරලා තියෙනවා නිග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ ජීවිතේ සිල්වතුන් සොයාගෙන ගිහිල්ලා අනිවාර්යෙන් මේ ආත්මස්ථානයෙන් සලස්සන්න. දෙවෙනි කාරණේ සීලේදී සමහර පින්වතුන්ලා අපිට කියනවා ස්වාමීන් වහන්සේ අපි ව්‍යාපාර කරන නිසා අපිට සිල්පදයක් රකින්න බෑ මට බොරු කියවෙනවා. වැකියාවෙදි මට බොරු කියවෙනවා. එහෙම නැත්නම් අපි කොහේ ගියාම මක්කන් පාවිච්චි කරනවා. ඒ නිසා සිල්පදයන් දුර්වල වෙනවා කියන කාරණේ විතර අපිට කියනවා. මෙහෙම වෙලාවට පින්නතුනේ අපි උත්සාහ ගන්න ඕනේ කැඩෙන බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න. නම හැම වෙලාවෙම පින්නතුනේ බිඳෙන සිල්පදේ ගැන හිතලා දුක් වෙවි ඉන්න එපා. ඒක හරි අපරාධයක්. රකින්න සිල්පද හතරක් තියෙනවා. රකින්න මොකද මේ සිල්පද විදගන්න හැම කෙනාම විගෙන සිල්පදය ගැන ගැටි ගැටි ගැටි ගැටි ඉන්නවා. එහෙම ගැටෙන වෙලාවක මැරුණොත් මොකද යාට වෙන්නේ? දුක කියන්නේ. ඒ සීලේ දුර්වලතාවය ගැන හිතලා ගැටිලා මැරෙන්නේ. නමුත් රකින්න සිල්පද තුනක් හෝ හතරක් තියෙනවා. ඒ රකින්න හතර ගැන හිතලා අසතුට වෙන්නේ නේද? ඒ නිසා විගෙන සිල්පදය ගැන හිතලා දුක් වෙන්න යන්න එපා කොයි වෙලාවක. විගෙන සිල්පදේ නිවැරදි කරගන්න ඒ සිල්පද හතරේ සතුටෙන්ම ජීවත් වෙන්න. ඒ සතුට තුළින් ඔබට පුළුවන් සමහර විට විදෙන සිල්පදේ නිවැරදි කරගන්න. එනිසා එක සිල්පදයක් බිඳුණා කියලා විදෙන සිල්පදේ ගැන ගැටි ගැටි ඉන්න එපා. රකින්න සිල්පද ගැන හතරේ ඉඳලා සතුට වෙන්න. ඊළඟ කාරණේ පින්නතුනේ සීලය කියන කාරණය. අනුමුදසා නෙමෙයි අපි සමාදන් වෙන්නේ. ලෝකේ නවත්තන්න නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. අම්මා තාත්තාට පේන්න පන්සලේ නායක ස්වාමීන් වහන්සේට පේන්න නෑ මෙහෙම නැත්නම් අපේ ප්‍රධානියාට පේන්න නෙමෙයි අපි සිල් සමාදන් වෙන්නේ. සසර සතර අපායේ වියදකලා පින්තුනේ මේ සතර අපායේ මිදෙනවා කියන තැන ඉඳලා අපි සිල් කරනවා. මොකද ලෝකයා රවට්ටන්න අපිට පුළුවන්. නමුත් පින්තුනේ ලෝකයා රවට්ටීමෙන් දෙයක් වෙන්නේ නැහැ. ලෝකයාට අපි බය වෙන්න අවශ්‍ය නැහැ. ලෝකයාට අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් ජූරිය තියෙන්නේ තමා තුළ. තමා තුළ තියෙන ජූරිය කෙරේ තමා විය සකස් කරගන්න. ලෝකයා කෙරේ නෙමෙයි. මොකද අපි ලෝකයා කෙරේ විය සකස් කරගෙන තමයි හුඟක් වෙලාවට සිල් සමාදන් වෙන්නේ. නමුත් ලෝකයට විය වෙන්න එපා. ඔබ තුළ තියෙනා වූ ජූරියටයි ඔබ විය වෙන්න ඕනේ. මොකද ජූරිය තියෙන්නේ තමා තුළයි. මේ ජූරියේ ජූරි සභිකයෝ පස් දෙනෙක් ඉන්නවා අපි මේ. ඒ ජූරි සභිකයෝ පස් දෙනා තමයි පස්ස වේදනා පස් දෙනා. මෙතන කුඩු පහක් තියෙනවා. මේ පහේ කොයි වෙලාවකවත් පස් දෙනෙක් එක බෙල්ලේ වාඩි වෙලා නැහැ. ඉස්සෙල්ලාම මේ පස්සේ කියන දුරුසබිකයා වාඩි වෙනවා එයා නැගිටලා යනකොට වේදනාව කියන දුරුසබිකයා වාඩි වෙනවා. වේදනාව කියන දුරුසබිකයා වාඩි වෙලා නැගිටලා ගියාට පස්සේ සංඥාව කියන දුරුසබිකයා වාඩි වෙනවා. එයා නැගිටලා ගියාට පස්සේ චේතනාව කියන දුරුසබිකයා වාඩි වෙනවා. චේතනාව කියන තීන්දුව දෙන්නේ පින්වතුනි. චේතනාව කියන යූරිසමිකයා තීන්දුව දීන නැති කළ ගියාට පස්සේ විඥාණය කියන යූරිසමිකයා තීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කරනවා. අන්න බලන්න ජූරිය තමා තුනයි තියෙන්නේ. මේ ජූරි සභාවෙන් පස් දෙනෙක් හිටියා. නමුත් කිසිම කෙනෙක් එහෙනම් ජූරිය තියෙන්නේ තමා තුළ. ජූරිය තියෙන්නේ තමා තුළ නම් පින්වතුනි ලෝකයාට නෙමෙයි අපි බය වෙන්න ඕනේ. තමා තුළ තියෙනා වූ ජූරියට ජූරිය සකස් කරන්න තීන්දුව දෙන්නේ මෙතන නෙමෙයි. එක මහත්මයෙක් හිටියා. කෝටිපති මහත්මයෙක්. එයා මුළු ලෝකයේ ඉදිරියේම හිටියේ පින්වතුනි සිල්වතෙක් විදිහට. එයාගේ වැරැද්දක් දකින්න කෙනෙකුට තිබ්බේ නැහැ. නමුත් මේ මහත්මයා මෙහෙම ජීවත් වෙලා අවුරුදු 80 මිය පරලොව ගියාට පස්සේ එයාගේ දරුවෝ කියනවා මගේ තාත්තා සුදු සරමයි කමිසයයි ඇඳලා මගේ ඇඳලා කරාට ඉන්නවා කියලා. තව දරුවෙක් කියනවා අපේ සාතු මොකද මේ දරුවෝ ඔක්කොම කිය කියා යන්නේ සුදු සරමක් කමිසයක් ඇඳලා කවුද මේ සුදු සරමක් කමිසයක් ඇඳලා ඉන්නවා කියන්නේ කවුද මේ පරදත්ත රූපජීවි ප්‍රේත මේ දෙවි කෙනෙක් නෙමෙයි ඔය සුදු සරමක් කමිසයක් ඇඳලා අපිට පේන්නේ වෙන කවුරුත් නෙමෙයි පරදත්ත රූපජීවි ප්‍රේත ප්‍රේත කොටාසයන්ගේ ඉහළම කෙනා දෙන්න දෙයක් හොඳ නැහැ අඳුම් පැලඳුම් තියෙනවා කිසිම දෙයකින් අඩුවක් නමුත් දැන් මේ මෙතන තමයි මේ කියන්නේ නමුත් අර වහන්සේට පේනවලු කළු පාට විශාල වතුර කටා. කළු පාට මේ වතුර අපුර කළු පාටක් තිබිලා තියෙනවා. ඔය පිටකොටුවේ වැස්ස දාන කාණු බලාගෙන යනකොට එන අපුර කළු පාටක් තියෙනවනේ. මෙන්න මේ වගේ කළු පාට වතුර කටා. ඔබ හිතන්න ඔබ මනසින් දැන් දකින්නේ මේ වතුර කටාගේ රත්තරන් වගේ ඉඳලා. වහන්සේ දකින්නේ අර වතුර තටාකය බෙලි ගෙඩි ප්‍රමාණයට ගොජ ගොජ ගාලා උතුරනවා. මොකක්ද මේ? මේ නිරයේ පැහැිනවල් මිනිස්සයා කියන්නේ. නිරයේ අර මහා ගිනි උතුරන වතුර පැහැිනවා. ලෝකෙක නිරේ වෙන්නේ නැහැ. බලන්න කාවද අවසානය නැගටුවේ. එහෙම දකිනකොට ඒ ස්වාමීන් වහන්සේලා හොයලා තියෙනවා මේ මහත්යාගේ ජීවිතේ කොහොම එකක්ද කියලා. එයා දැඩි ආකාරයෙන් කාමයේ වාදනවා හැසිරෙච්ච කෙනෙක්. දැඩි ආකාරයෙන් සමාජෙම හොරෙන. ප්‍රකටව නෙමෙයි අප්‍රකටව. සමහරව ඉන්නවා ප්‍රකට ජීවිතේ වෙනයි අප්‍රකට ජීවිතේ වෙනයි. ඒගොල්ලෝ හිතනවා ලෝකයා අපිට රවටන්න පුළුවන් කියලා ලෝකයායි රවටන්න කියලා. ඒ නිසා ඒගොල්ලෝ අප්‍රකට ජීවිතේ හෙලි කරන්නේ නැහැ. නමුත් දැඩි ආකාරයෙන් කාමයේ වාදනවා හැසිරලා තියෙනවා. දැඩි ආකාරයේ යంత్ర මන්ත්‍ර ගුරුකම් අනුගේ දිනුවක් දකින්න යා කැමති වෙලා නැහැ. එහෙනම් දැන් ඉන්න තැන සාධාරණයි නේද? දැන් පැවැත්වුවද ලෝකේ කවුද ලැබුණේ? ජෝරිය තියෙන තමා තුලයි. තීන්දුව දෙන්නේ තමා තුලින්. ඒ නිසා තමා තුලයි ජෝරි සමිතියෝ ඉන්නේ කියන කාරණය දැනගෙන තමා කෙරෙහි අනුකම්පාවෙන් සීලය තුල ශක්තිමත් වෙන්න එනවා දැන් දෙවියන් කෙරෙහි ශ්‍රද්ධාව ගැන කිව්වා සීලය කිව්වා. තුන්වෙනි කාරණේ තමයි පංච උපාදානස්කන්ධේ පංච පාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය. මෙතනදී ගිහි ජීවිතේ ගත කරන කෙනා හැම වෙලාවෙම පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි මේ ගමනේ යනකොට මුල් තැන දෙන්නේ මොකටද? සමත විදර්ශනාව. එතන වැරදි. සමත විදර්ශනාව අත්‍යවශ්‍යයි. නමුත් සෝවාන් ඵලයේදී මාර්ගයේදී අනිවාර්යයෙන්ම මුල් තැන දෙන්න ඕනේ. දේරුවන් කෙරෙහි වූ අචල සද්ධාවට සීලයට. මම ඒවා විදර්ශනා වැඩෙන ආකාරයෙන් අතු කළා. ඒ මතු කිරීම හැමතුලම සකස් වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බව. ඒ නිසා අනේ පිළි සිටුතුමා විසාකා මඩර නකුල මාතා නකුල පියා වේදුකන්දගේ නන්ද මාතාව ආදර්ශයට ගන්න. තේරෙනවා? ආදර්ශයට ගන්න. ඒගොල්ලෝ තෙරුවන් කෙරෙහි වචන සත්‍යම තුලින්ම සීලේ පරිපූර්ණ භාවය තුලින්මයි සීලේ ආරකාන්ත භාවය තුලින්මයි මේ අවබෝධය සකස් කරගන්නේ. එනිසා ඒ අවබෝධයක් සකස් කර ගන්න ගමන් නිරතුරුව මේ රූපේ අන්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. පැයක් භාවනා කරන්න පුළුවන් නම් පැයක් භාවනා කරන්න, පැය භාගයක් පුළුවන් නම් භාගයක් භාවනා කරන්න. හැම වෙලාවෙම මේ ඇසේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ අන්‍යභාවයන් දකිමින් ජීවත් වෙනවා. මේවට පස්සේ වෙන්නා වූ මේවට අරමුණු වෙන්නා වූ බාහිර රූපයන්ගේ අන්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. මේවා නිසා සකස් වෙන්නා වූ වේදනාවන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. වේදනාව නිසා සකස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. ගොඩාක් එතෙන්ට බාධෙන්න යන්න අවශ්‍ය නැහැ. තේරුණා? තේරුවන් කෙරේ අතල සප්තාහ උතුර සකස් වුණා නම් සීලය ආරකාන්ත සීලයක් කියන සකස් වුණා නම් හේතුඵල ධර්මයන් විසින් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයෝග දකින්න. තේරුණා? නමුත් ඔබ අනිවාර්යයෙන්ම මේ රූපේ අනිත්‍යභාවය දකින්න. රූපේ අනිත්‍යභාවය ආයතන හැටියට දකින්න, සතර මහා ධාතු හැටියට දකින්න, දෙතිස් රූපයන් හැටියට දකින්න, රූපේ අනිත්‍යභාවය දකින්න. මොකද මේ මාර්ගය කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ඒක තේරුම් ගන්න. මේක මාර්ගය. මොකද්ද මාර්ගය ආරෂ්ඨාංගික සතිය නම් ඒ සතිය අවශ්‍ය වෙන්නේ නැහැ. සම්මා සතියයි අවශ්‍ය වෙන්නේ. තේරුණා? සම්මා සතියයි සතියයි කියන්නේ ආසයි පොළොවයි වගේ දෙයක්. මේක හොඳට තේරුම් ගන්න. ආසයි පොළොවයි වගේ මිනිසා. ඔබ හිතන්න මෙතන හරකෙක් ඉන්නවා. අපි ඒ හරක ලිහිලා ඒ හරක ලිහිලා දෙනවා මෙයා මොකද කරන්නේ? වටේම තියෙන ගොයම් පෙළ ටික කෙලින් බැල ටික කන. අපි ආව මීටර 10ක කමයකින් බඳිනවා. දැන් මොකද වෙන්නේ? එයා කන්නේ මීටර 10 ප්‍රමාණය. මීටර් 10 කමෙන් අයින් කරලා මීටර් 5 ප්‍රමාණකින් බඳින්න කමේ. දැන් මොකද වෙන්නේ? එයා ගන්න මීටර් 5 ප්‍රමාණ. මේ 5 කමයක් අයින් කරලා අපි යා කනුවට බෙල්ල තියලා බඳින්න. දැන් එයා ඇවිදිනවද? මෙන්න සතිය. මෙයා බැනලා තියෙන්නේ. මෙයා බැනලා තිබ්බත් මෙයා වටේ තියෙන ගොරක් පැල දිහා, කේක් පැල දිහා බලමින් කෙල ගිලවිල තමයි කමේ කඩාගන්නේ කොහොමද කියලා බලමින් තමයි තෘෂ්ණාව අඩු වෙනාද? නැහැ. උෂ්ණාවට වෙලා නැහැ. එයා මුල් මාර්ගාංගය වැඩිුවේ නැහැ. මුල් මාර්ගාංගය වැඩිුවේ නැහැ. කෙල කිල කිල තමයි විතර පැතිරන්නේ. ඒක තමයි සතිය. තේරෙනවා? සම්මා සතිය කියන්නේ මුල් මාර්ගාංගය වැඩිලා වැඩිලා ගියා විතර පැතිරලා ඉන්නේ සම්මා සතිය. එයා මෙතන බැඳලා හිටියට වටේ කියන දේවල් බල බල කෙල කිලින්නේ නැහැ. කමේ කඩා ගන්න හදන්නේ ඇයි? පංච උපාදාන ස්කන්ධය අන්තිභාවය දකින්න. එයා තුළ තෘෂ්ණාව ඡේ වෙනවා අඩු වෙනවා ඒ නිසා සම්මා සතියයි සතියයි කියන්නේ මෙන්න මේ වගේ දෙයක් තේරුණා මොකද මුල් මාර්ගාංගය කියන්නේ මොකක්ද සම්මා දිට්ඨිය දරුවන් කෙරෙහි සද්ධාව සම්මා සංකප්පේ නික්කම් සංකප්පේ අතහරිනවා ලෝභ ද්වේෂ මෝහයන් අතහරිනවා සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ සීලයයි මොකද්ද මේ සීලය කියන්නේ නික්කම්නේ කැමති දේ අතහරිනවා බොරු කියලා සතුට වෙන්න කැමති ඒක අතහරිනවා මත්පැන් බීලා සතුට වෙන්න කැමති ඒක අතහරිනවා කාමයේ වර්ගව හැසිරලා සතුටේට කැමති යවනවා. නික්කම්මය අතහැරීම. දැන් මෙහෙම වෙලා යනකොට පල්හාට යනකොට ඉබේම අකුල සම්මාසතිය සරසෙනවා. තේරුණා? ඒ නිසා තෙරුවන් කෙරේ අපේ ශ්‍රද්ධාවට මුල් බර දෙන්න දෙවනම සීලය ආරිකාම සීලයක් ඇටියට වඩන්න තුන්වෙනිම මේ රූපේ අන්තිභාවය දකිමින් ජීවත් වෙන්න. තේරුණා? නිරතුරුව බුද්ධාංශකයේ ජීවිතයට එකතු කරගන්න. තේරුණා? ඔතනින් ওই කාර්යයේ තෙරුවන් මේ මේ ජීවිතේ සතර පායෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই කාරණා තුන. ඒ නිසා කොයි වෙලාවකවත් ඔබ මාර්ගය තුල ඉන්න කොතනද ඉන්නේ කියලා හිතන්න යන්න එපා. මම දැන් සෝවාන් වෙලාද තාම සද්ධාම වුණා මොනවද හිතන්නේ? ඔබ කෙලෙස් හරියට. ඒ කියන්නේ මාර්ගඵල ගැන හිතන්න යන්න අවශ්‍ය නැහැ. මාර්ගය තුල ශක්තිමත් වෙන්න. බුදුරජාණන් වහන්සේ තේරුණා ඒ නිසා මම කොතනද කියලා හොයන්න යන්න එපා තේරුණා හිතන්නවා ඒ හිත අනිත්‍යයි කියලා දකින්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න මාර්ගය තුල තින්නේ කියලා දකින්න අරහණාංගික මාර්ගය තුල තින්නේ කියලා දකින්න ඔබ මාර්ගය තුල නම් ශක්තිමත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් ඉන්න මැරෙන්න තත්පරයක් හෝ කියලා අවබෝධයෙන් විඳින සාක්ෂාත් වෙන්න ඊළඟ කාරණය තව එක කාරණයක් කියන්න තියෙනවා ගිහි පින්තුල්ලා හිතන දෙයක් තමයි පින් කළොත් සුගතියට යනවා. පව් කළොත් දුගතියට බුදුරජාණන් වහන්සේ කොතනදවත් මෙහෙම දේශනා කළා නැහැ. පින් කළොත් සුගතියට යනවා කියලා පව් කළොත් දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය භව. උපාදානයේ භවය සකස් කරනවා. උපාදානයේ සකස් කරන්නේ කවුද? තෘෂ්ණා එක මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා කෝටිපති මහත්මයෙක්. හැම පොයෙම මෙයා සිය ගානකට සිල් පිළිසකට දන් දුන්නා. පන්සල් වල යමක් හදන්න තියෙනවා නම් මේ හැම දෙයක්ම කිව්වොත් කරලා කියලා කරලා දුන්නා. සුදු ඇඳුමක් තමයි ඇඳේ. මත්පැන් ටිකක් සිගරට් ටිකක් බිව්වේ නෑ. අවුරුදු 75 විතර මේ මහත්මයා ජීවත් වෙනවා. ජීවත් වෙලා මේ මහත්මයා මැරෙනවා. මැරුණ දවසේ දැන් පාංශකූල වෙලා පාංශකූලෙට වැඩි ගමේ නායක ස්වාමීන් වහන්සේ පාංශකූලෙදි ප්‍රකාශ කරනවා මේ මහත්මයාට පින් අවශ්‍ය නැහැ. මොකද ඒ තරම් මේ මහත්මයා පින් කළා. මෙයාට තුන් මාස දානයක්, හත්මා දවස් දානයක් දෙන්න අවශ්‍ය නැහැ කියලා. පාංශකූලෙත් අවශ්‍ය නැහැ කියලා. ඒ සාමයා පින් කළා. දෙවියෙක් මිසක් වෙන කෙනෙක් වෙන්නේ නැහැ එතන කිසි ಗುಣසතනයක් කරපු මහත්යා මොකද්ද කිව්වේ? මේ හිමින් යන භූමියකින් ඇහුවෝ මේ මහත්මයාගෙන් වරදක් වෙලාද කියලා භූමියා කියේකම වරදක් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ භූමියකවත් වරදක් කරලා නැහැ. දැන් මෙයා කොහෙද යන්නේ නැත්තේ? කොහෙද යන්නේ නැත්තේ? ඈ? සුතුකතිය නේ. දැන් අපි එතන ඉඳන්නේ මයින්නේ නේ. මරණ විග්‍රහ කරන්නේ. නමුත් අවුරුදු ගානකට ගියාට පස්සේ අපි දන්න උතුම් සමාධියෙන් අරමුණු කරලා බලද්දී මේ මහත්මයා කොහෙද උපදිනේ කියලා ඒ ස්වාමීන් වහන්සේ දකින්නලු ඒ මහත්මයාට අයිති කෝටි ගණන් වටිනා ඉඩම කෝටි ගණන් වටින ඉඩම මේ මහත්මයා මේ කම්මලට අද තියාගත්ත පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් ඇටියට ඒ මොනේ ඉඳන් මේ මොනට මේ මොනේ ඉඳන් මේ මොනට ඇවිදෙන්නේ ඉන්නවා මොකද්ද වෙලා තියෙන්නේ පාදාන පච්චයාවෝ උපාදානයේ සරස්තුනේ තෘෂ්ණාව මැරෙන වෙලාවෙ පින හතක් වෙලාද? නැහැ. තෘෂ්ණාව තිබ්බේ කුමටද? තෘෂ්ණාවටයි අදාළ උපාදාන සකස් වුනේ. පින යටපත් වුණා. මොකද තෘෂ්ණාවයි වෙන තෘෂ්ණාව තිබ්බේ උදහරක් කරේ. තේරුණා? තෘෂ්ණාව තිබ්බේ ඉඩකඩක් කරේ. තෘෂ්ණාව පච්චය උපාදාන. නමුත් පින උපාදානය වුණා නම් එයා තිබ්බේ ලෝකේ හරියට. නමුත් පින උපාදානය වුණේ නැහැ. තෘෂ්ණාව දැන් බලන්න පුතාට එතකොට අපි ඉන්නේ කියලා නේද? එක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා දරුවන් හත් දෙනෙක් හිටියා අම්මා කෙනෙක්. එයාගේ මාන දරුවෝ තුන් දෙනාම දියෙන්නෝ ගෑම් ගන්න. තුන් දෙනාම පසාම බැඳලා හිටියේ නෑ යා මැරෙන වෙලාව. අවුරුදු 65ක විතර යා මැරෙනවා. නමුත් අවුරුදු 50ක් මේ අම්මා දන් දුන්නා. දිනපතා සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වුණා. මේ අම්මා මැරිලා කොහාට යන්නේ නැද්ද? අවුරුදු 50ක් දන් දුන්නා. මේ අම්මා මැරිලා ඒ ගෙදරම පරදත් රූප ජීවි ප්‍රේතයක් වෙලා උපත්ති වෙනවා. එයි මැරෙන වෙලාවේ උපාදානිය උනේ කසාද බැඳෙන දරු තුන් දෙනා. ගෑනු දරුවෝ තුන් දෙනෙක් කසාද බැඳලා නැත්නම් අම්මා පිළිකුල සාදාක්වත් ඇස් දෙක තියාගන්න බැහැ සැනසීම. උතුෂ්ණාව සකස්ුනේ දරුවන්ට ඊට අදාළව පරදත් රූප ජීවි ප්‍රේතයක් බවට. නමුත් පරදත් රූප ජීවි ප්‍රේතයක් කියන්නේ හරිම දුකින මිනිහ ප්‍රේතයා කියන්නේ. නමුත් ප්‍රේත ලෝකයේ ඉහළම කෙනා තමයි කාදත්ත රූප ජීවි ප්‍රේතය. හොඳ අලුත් සුදුසම්ම හොඳ අලුත් සුදුකම් ශයක් ඇදලා නාල කරලා පිළිසිදු වෙන මිනිස්සේ දකින්න එයා තමයි කාදත්ත රූප ජීවි ප්‍රේත කියන්නේ. තේරුණා? දැන් එයා කොහෙන්ද වැටුනේ? විනකටවත් උනේ. වින යටපත් වුණා. දරුවෝ අමතක කරලා පින මතු කරලා මේ යාම කොහෙද? සුගතිය. දැන් එකට අම්මා කෙනෙක් මේ වගේ ධර්ම සාගත එයා දැඩිව මහත් එක්ක වාද කළා. හාමුදුරනේ මම මැරෙන්න බය නැහැ කියලා. මැරෙන්න බය නැහැ. මම ඒක පුතේව මැරෙන්න බය නැහැ කියන්නේ. හාමුදුරනේ මම මෙච්චර පින් කරලා තියෙනවා. මම මෙච්චර සමාජ සේවය කරලා ඇත්ත කතාව කිසි වැරද්දක් නැහැ. එයාගේ මහත්යා නැති වෙලා උඩන් දේවල තියෙන දරුවෙක්. එයාලගේ හිටියා දුවයි පුතයි වාඩි වෙලා. මම ඒවා මේ දෙන්නා. මේ මගේ දුවයි මේ මගේ පුතයි කිව්වා. මං කිව්වා හොඳයි මෙතෙන්ට කවුරුහරි මහත්ෙක් එනවා. එයා ඇත්ත කතා කරන සත්‍යවාදී මහත්යෙක්. ඒ මහත්ය ඇවිල්ලා කියනවා මොකද්ද? මම හෙට උදේ කරපු ඇමරිකාවට එක්කගෙන යන්න. ඇමරිකාවට එක්කගෙන යන්න. එහි මිනිස්සේ විඳින උපරිම සැප මම ඔබට දෙනවා. මැරෙනකම් මම ඔබ බලා ගන්නවා. ඔබ එයාම කියනවා දරුවෝ දෙන්න දාලා කොහේ යන්නද හාමුදුරනේ කියලා. අනුපාදාන. ඒක තමයි උපාදාන. දැන් ඔබ හිතන්නේ ඒ අම්මා මෙතන දරුවෝ දෙන්නත් එක්ක වාඩි වෙලා ඉන්නවා. මේ වහනේ කඩාගෙන හිසමත දේවාගේ වැටෙනවා. මරණීය උපාල සිද්ධ වෙනවා. මරණ වේලාවේ අවසාන චුතිසිතට එයා කරපු පින මතක් වේද දරුවෝ දෙන්න මතක් වේද? පාදාන පච්චයාව. ඒකයි උපාදාන පච්චයාව. මැරෙන සත්වයන්ගෙන් මෙතනයි සුපතිගාමී වෙන්නේ. මේ අතේ තියෙන පස් ප්‍රමාණය කරා. හේතුව ඒකයි. ඒ නිසා පින් කරනවා වගේම පින ශක්තිමත් කරලා දෙන්නේ කවුද? පංච උපාදානස්කන්ධය ආන්නේ. තේරෙනවද? ඒ නිසා හැකියතාව පින්කම් සිද්ධ කරන්න. පන්සලට ආරණ්‍යට ආරාමයට ගිහිල්ලා හැකියතාව දන් දෙන්න හැකියතාව පින්කම් සිද්ධ කරන්න. මොකද විසාකාවක් පින්කම් කරා. මේ පිළිසිතුමක් කරා. උග්‍ර රෝගදී දෙන ආගම් කියලා. තේරෙනවද? ඒ නිසා හැකියතා පින්කම් සිද්ධ කරන්නේ පින්කම් සිද්ධ කරනවා වගේම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. මේ අනිත්‍ය සංඥාව තමයි පින්කම අරුවක් කරලා දෙන්නේ. පින්කම් විතරක් කළොත් ඔබ අවසරණ වෙන්නේ. තේරෙනවද? පින්කම අරුවක් කරලා දෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ. දැන් අර අම්මා මැරෙන වෙලාවේ දూరు තුන් දෙනා මතක් වෙනකොට මේ දూరు අනිත්‍යයි කියලා දැක්ක දකින්න දක්ෂ වෙන්නේ නැහැ. පින විතරයි කියලා අනිත් වැඩේ නැහැ. දැන් අර මාත්‍යා මැරෙන වෙලාවේ ඉඩකඩම් මතක් වෙනකොට මේ ඉඩකඩම් අනිත්‍යයි කියලා දකින්න දක්ෂ නම් ප්‍රශ්න ඉවරයිනේ. ඇයි? පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය වැඩි නැහැ. ඒ නිසා පින් කරන ගමන් රූපේ අනිත්‍යභාවය දකින්න. තමා කැමැති කැමැති අකමැති අකමැති සෑම රූපයකම අනිත්‍යභාවය දකිමින් පින් කරනවා. තේරුණා? පින කියන්නේ ගින්දර. ඇයි පින ගින්දරක් කියලා කියන්නේ? ගින්දර කියන කාරණය ඇතුවත් අපිට බෑ නැතුවත් අපිට බෑ. මොකද ගින්දර නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ. නමුත් ගින්දර විසින් අපිව විනාශ කරන්න පුළුවන්. තේරුණා? විනාශ අන්නේ වගේම. පින විසින් අපිට මොකක්ද ලබා දෙන්නේ? ආයුෂ, වර්ණය, සැපේ, බලය. මේ කාරණා ලබලා දෙන්නේ තුමා විසින්ද පින විසින්. පින විසින් ආයුෂ වර්ණයේ සැපේ බලය අපිට ලබලා දෙනකොට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය නිසා අපි මොකද කරගන්නේ? මාන්නයටපත් වෙන සක්කාය දිට්ඨිය. දැන් එක නෝනා කෙනෙක් ඉන්නවා. ඒ නෝනා මේ ජීවිතයේ සියලු දේම යසීසිලෝලි සපිරි නෝනා කෙනෙක්. ආයුෂ වර්ණයේ සැපේ බලය කීර්ති ප්‍රශංසා මේ සියල්ලම පිළිලා. එයාට තම අවශ්‍ය දෙයක් නැහැ. නමුත් එයා කරන්නේ තව තව රැස් කරන එක. තියෙන දේවල් තවතර රැස් කරගන්නමයි හදන්නේ. තියෙන දේවල් රැකගන්නමයි හදන්නේ. මේ නෝනා ගිය ජීවිතේ කවුද කියලා අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාජයෙන් අරමුණු කරලා බලන්න එතකොට මේ නෝනා ස්වාමීන් වහන්සේ දකින්න මේ නෝනා ගිය ජීවිතේ අවුරුදු 60 වගේ වයසදී සුදුවද දරාගෙන හිටිය අම්මා කෙනෙක්. අවුරුදු 20 වගේ වයසදී සුදුවද දරාගෙන තමයි ඉඳලා තියෙන්නේ. සිල් රැකලා දන් දෙන්න ඇති. දැන් සීලය නිසාම මේ ජීවිතේ යා ප්‍රභූ පෞලක ගෑනු ලවෙක් හැටියට ඉපදුණා. දැන් එයා ප්‍රභූ පෞලක ඉපදුනේ කුමක් නිසාද? එයාගේම සංස්කාර. ප්‍රභූ පෞලක ඉපදිනා ප්‍රභූ තැනකින් එයා විවාහය සිද්ධ කරා. තේරුණා? දැන් මේ විවාහයේ ස්වාම පුරුෂයා ලැබුණේ කවුරු නිසාද? ඈ? එයාගේ පිට නැතුව මේ වෙන දෙයක් හින්දා නෙමෙයි ජෝතිෂයේ හඳහන මේ මගුල් වපමාත්‍ය නිසා නෙමෙයි. පියාගේ පින නිසා යාට ප්‍රභූ කෙනෙක් මනමාල මහත්මයෙක් ලැබුණා. දැන් මේගොල්ලෝ සියලු දේ මාර්ගය. නමුත් මේ වෙලාවේ ඒගොල්ලෝ මේ ලැබුණ දේවල් නිසා මාන්නයටපත් වෙලා තව තව මේවා රැස් කරන්නයි උදාගෙන තියෙන්නේ. යම් හේකින් මේගොල්ලෝ මේ වෙලාවේ මියපරලෝ ගියොත් ඒගොල්ලෝ වැටෙන්නේ සතර අපා. ඇයි මේවා අතහැරගන්නේ? එහෙනම් දැන් සතර අපායට දැම්මේ කවුද? පිනවිසින නිසා අපායට යනවා තේරුණා දැන් මේ රටේ ඉන්න ප්‍රභු මහේශාක්‍ය මිනිස්සු බලන්න මහත්තුරු නෝනලා බලන්න ඒ ප්‍රභු මහත්තුරු ඒ මහේශාක්‍ය භාවය ලැබුවේ කුමක් නිසා පෙර පින්කම් නිසා පින නිසා ඒ මහේශාක්‍ය භාවය ලැබුවේ නිසා නමුත් පෙරේ පින නිසා මහේශාක්‍ය භාවය ලැබුණා දැන් ඒගොල්ලෝ ඒ මහේශාක්‍ය භාවය රැක ගන්න හදන්නේ කොහොමද ලෝභ ද්වේෂ මෝහ අන්න බලන්න පින අකුසල විදාන්තන ඒ නිසා පින නිසා ඔබට ආශ වර්ණයේ සැපේ බලය ලැබෙනකොට ඔබේ ආශ වර්ණයේ සැපේ බලයෙන් මත් වෙන්න යන්න එපා. මත් වුණොත් ඒක දින්දරා. තේරුණා? ආශ වර්ණයේ සැපේ බලය කියන්නේ ඔබ රැස් කළා වූ සංස්කාරයක්. ඔබ අනිත්‍ය වෙලා යනවා. ඔය අනිත්‍ය යන දේලා යන දේව නිසා ඔබ අකුසල් කරගෙන සතරක් මාර්ග වැටෙන්න එපා. ඒ නිසා පින ගැන ටික මතක් කරගන්න. එනවා මම දැන් මුලින්ම කිව්වා මේ ජීවිතය ජීවිතයේ ඔබ ලබාගත්තා වූ උපත ශ්‍රේෂ්ඨ උපත. ඒ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණ පහක් කරා අරගෙන යන්න අපිට පුළුවන්. ඒ ශ්‍රේෂ්ඨ මරණ පහ මේ ශ්‍රේෂ්ඨ මරණ පහ අරගෙන යන ගමනේදී මූලික වෙන්නේ මොකද්ද? දෙවන් කෙරේ අතන සද්ධාව, සීලය ආරකාම සීලය, පංච උපාදානස්කන්ධය අනිත්‍යතාව. නිසා මම දැන් මේ ටිකේ මෙතනින් මේ වන් සද්ධාව මේ නතර කරනවා. මම මේ දේශනා කළා සම්මේ තුල යමක් අහන්න තියෙනවා නම් අහන්න මම දන්නවා නම් උත්තර දෙන්නම් ගන්න නැත්නම් නැහැ කියලා කියනවා. මොනවාරි අහන්න දෙයක් තියෙනවා නම් අනිත් අනිත් මානෙ උදේනවා එහෙම. නේ? නිත්‍ය උදයක් නෑ. ඒ ඔය හිතන හිත තාක්ෂය. බුදුරජාණන් වහන්සේ අන්තයේ කියන සියල්ල තාක්ෂය. හිත තාක්ෂය නේ. නිත්‍යෝ දෙයක් ඉතින් ලෝකේ නෑ. නිත්‍යෝ දෙයක් තියෙනවා අපි අපි නම් වැටෙන්නේ නැහැ. ඒක සැකයක් නෙමෙයි. අනිත්‍යක පාටිපාදානස්කන්ධයන් තේකින කාර්ය. තේරෙන දැන් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියන කාර්ය තේරෙනවා. නමුත් මෙතෙන්දී අනිත්‍යක බුදුරජාණන් වහන්සේ නිත්‍යය කියන කාර්ය තුළ සද්ධාව සකස් කරගන්නේ. තේරුණා? සද්ධාව සකස් වුණාට පස්සේ යෝගයේ විදර්ශනාමනේ දකින්න. තේරුණා? තේරුණා? මම දැන් මා ඉස්සරහම කරන අමුතුසා සද්ධාව මේ කිසිම දෙයක් ලෝකේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ නමක් ඒක තමයි ලෝකේ පහළ වෙලා අපිට දේශනා කරන්නේ. නිත්‍ය කියලා දෙයක් තියෙනවා ඒතර බැඳෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා අපිට යා නිවන් දකින්නකොට නෑ. මේ නිවන් කියන්නේ මගින්ම දැක්කේ ධර්මයක් තියෙනවා. මේ ධර්ම කියලා ඇවිදිනවා. තේරුණා? දැන් ඉන්නේ ගිනි ඇවිදිනවා මේ ධර්ම. තේරුණා? ගිනි ඇවිදලා ඇවිදලා ධර්ම කිව්වාට පස්සේ මේ ගින්දර තුලින්ම මේ ගිනි කොට තුලින්ම ගින්දර නිවෙනවා. තේරුණා? දැන් මොකද ඒකවල මගේ කියනකොට මේ ගින්දර සැපද උපාදානයකට යන්නේ නෑ ඒකම නිවුණා තේන නිවන සැපක් හෝ දුකක් නෙමෙයි තේරෙන දුක සැපක් තියෙනවා එක නිත්‍යෝදයක් එක තියෙන්නේ ඒ නිසා ඒක නිවුණා හින්දර නිවුනේ ආශේර පුතේ තමා නැව උපාදානයකට යන්නේ භවයක් සකස් වෙන්නේ විතර නිතර වර්මාතේ තේන නිවුණා නිවුණා නිවුණ කියන්නේ ඒකයි ඒ ඉතින් ඒකම සංස්කාර කියන්නේ. ඉරේ තෙල්ලේ ඔක්කොම නිවුණා කියන්නේ සංස්කාරය. ඒවා නිවුණාට පස්සේ මාත් යන්නේ ගින්දර පාට ගියේ කියලා ඊතර එක ආසංශ හේතු නිසා නිවිලා ගියා. ඒක බුදුරජාණන් සල්වෝදේ කවුරු පොඩක් වාඩි වෙලා දැන්පත් වෙලා ඉන්න තව වෙලා තියෙනවා පිළිකර පූජා කිරීම ආදියට ඒ සඳහා නියම ආකාරයට පෙළගස්වන්නට බලාපොරොත්තු වෙනවා දැන් උන්වහන්සේගේ දකින කෙනෙක් මහානකඩවල හතර වර්ගයේ නිවන් දකින්න කියන කතාවක් තියෙනවානේ ඔව් එතකොට ඒකයි පුතේ කෙනෙක් මහාන කළාම හතර වර්ගෙම නිවන් දකින්නවා කියලා කියන්නේ පුතේ එහෙම හතර වර්ගෙම නිවන් දකින්නවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මහාන කළාට පස්සේ තේරෙනවද දැන් මම මහාන කිරීම මහාන වීම නිසා පුතේ මගේ පවුල් වල ධර්මයේ මෙච්චර කාලයක් ධර්මයක් තුල නැති අය ධර්මයක් තුලට ආවා තේරෙනවද ඒ අය නිතර නිතර සද්ධර්මයේ ශ්‍රවණය කරනවා ඒ අය නිතර නිතර මේවා ගැන හිතලා සතුටු වෙනවා තේරෙනවද ඉතින් ඒකෙන් හතර වර්ගයන් නිවන් දකින්නවා ඒගොල්ලෝ දක්ෂ නම් ඒගොල්ලන්ට මාර්ගය ඉවර වෙනවා කියන කාරණය. එහෙම නැත්නම් එක්කෙනෙක් පැවිදුණා කියලා මේ එයාත් නිවන් දකින්න නෑ අතර වර්ගයක් නිවන් දකින්නවා කියන කාරණයක් වෙන්නේ නෑ. නිසා මුලින් තමා කර්මය අවබෝධය කරා යන්න. තමා ධර්ම අවබෝධය කරා ගියොත් ඒ ධර්ම අවබෝධය නිසා ඥාතීන් විතරක් නෙමෙයි පුතේ අප්‍රමාණ පිරිස ඒ ආවෝදනය කරා යන්න පුළුවන්. එහෙම තමයි. නැතු එක්කෙනෙක් මානුමාය කියන කාරණේදී මෙච්චරක් ගොඩක් නිවන් දකින්නවා කියන කාරණා වෙන්නේ නැහැ. ඒක ඒ උපාදානය ප්‍රඥාව විදිහට කරන්න බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පාරමිතා ගැන පුරු කතාවක් කියන්නේ නැහැ මම. තේරුණා? මම කියන්නේ මේ සංසාරයේ ආමාව ගමනේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගන්න පහු කළා ඒ ලක්ෂණාලේදී යොදලා දැල්විවාරු පහන් ආලෝකයන් මේ ඉලේ ආලෝකයට වඩා ප්‍රබෝෂණයි. ඒ කියන්නේ ඒ සම සංස්කාරයන් අපි රැස් කරලා තියෙනවා. නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ජීවිතයේ ඔබට කාරණා තුනයි අවශ්‍ය. මොකද්ද? සද්ධාව, වීරිය, කිරියව. දැන් මේ කාරණා තුන තියෙනවා නම් මේ ජීවිතයේ ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද පළවෙනි බුදුරජාණන් වහන්සේ කෙරේ සද්දම බුදුරජාණන් වහන්සේ ඔහු කියද්දී අපි ඔහු කියන තැනට විචි විචි විචා බහැරගෙන සත්තම සත්‍යයෙන් දැන් මහත්යම හිතනවා පාරමී මදි කෙරේ විචි විචා බුදුරයන් වහන්සේ එහෙම කියන නැහැ බුදුරයන් වහන්සේ එහෙම කියන කියන නැත්නම් එහෙම හිතන්න බැහැ බුදුරයන් වහන්සේ කියන්නේ සත්තම වීර හිතවා මේ කාරණා තුන කියනවා මේ ජීවිතය ප්‍රතිස ගෙව්කයි බුදුරයන් වහන්සේ. එතකොට එහෙම කියන්නේ අපි ඒක විශ්වාස කරනවා. තේරෙනවද? ඒක විශ්වාස කරන්නේ මාත්‍යව අපි මොකද කරන්නේ? අපේ අර අතීතයේ තිබුණා වූ අයෝමය ශක්තිය අපි නතර කරගන්නවා. තේරෙනවද? මොකද සැඟුණා වූ අප්‍රමාණ අකුසල් වීම සංසාරයේ. තේරෙනවද? ඔබ හිතන්නේ මේ ජීවිතේ ඔබ හුඟා පින්කම් කරනවා. පින්කම් කළත් මාත්‍ය මාත්‍යා පංච පාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. ඒ නිසා මැරෙන වෙලාවේ මාත්‍යා ද්වේෂය සකස් වෙනවා. සකස් වෙනවා තේරුණා? සද්ධාව තමයි මේක මත් කරලා දෙන්නේ ප්‍රීතිය වෙන්නේ. ඒක සද්ධාව සකස් කරගන්න නිසා පින් කරමින් පින් කරමින් අතීත කුසල් මත් කරලා ගන්න. දැන් අපේ ජීවිතේ අපිට මේ මගේ ජීවිතේ මම අප්‍රමාණ පාසලක් මම ගොඩනැගිලි පාසලේ. තේරුණා? මම අද ආරණ්‍ය වුණත් මගේ කවුරුත් ඇහුවොත් ඔබ පාසලට ආරණ්‍යට වැඩි ආදරේ කියන්නේ කියලා මම කියන්නේ පාසලට. ඔබ මම ගොඩනැගිලි පාසලේ මම අයන්න අයන්න පාසලේ. තේරුණා? පාසල මේ වගේ මලින් සුවඳින් කලාව පින්නම් වල ආස් මේ මේ මේ සංස්කාරයෙන් මේ මම ලබන්නේ කියලා මොකද මම හිතෙන් හිතනවා. ඒසා පින්කම් කළා සංකේය අනුරුත් වෙන. ඒතකොට ඒවා කරද්දි කරද්දි අපි දන්නේ නැතුව අයෝමයේ කුසල් මතුවෙනවා. ආ කුසල් මතුවෙනවා. නිසා අපේ අතීත සංසාරයේ අප්‍රමාණ සැදවිච්ච කුසල් තියෙනවා. ඒ කුසල් මතු කරලා දෙන්නේ මාත්‍ය පින්කම් තුලින්මයි. ඒකයි කියන්නේ ශක්තිමත් පින්කම් කරන කම කාර්යබල විශ්වාසය සත්‍යව සකස් කරගන්න. මේ ආයෝමේ ශක්තිය තමයි මාත්‍යෝ භාර්මී ශක්තිය ප්‍රශ්නයක් නෑ. මාත්‍ය මේ ජීවිතේ චතුරාර්ය සත්‍ය දකින්න දුරුමන් හේතුන් සරයි මාත්‍යනේ උපදී දෙනවා. මේ විශ්වාසය තුලින් ඒක Thank you. මොකක් ඡේදනය වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධාමසාරේ ධර්මාමසාරේ කියන දෙන්නා නැවත හැරෙන්නේ නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එක දැනකට කියනවා දැඩි ආකාරයෙන් අසත්පුරුෂ ශාස්ත්‍රය වැඩනවා. තේරුණාද? දැඩි ආකාරයෙන් පංච නීවරණ සකස් වුණොත් වෙනස් වෙන්න පුළුවන් කියලා. දැන් හිතන්න මාත්‍යා සද්ධාංශනා කියලා. අපි මාත්‍යා යනවා මේ ඇමරිකානු රැකියාව. ඇමරිකානු රැකියාව කියන තාම කල්යනා මිත්‍රේ නෑ. කාමච්ඡන්දයන්මයි වැඩෙන්නේ. පංච නීවරණයන්මයි වැඩෙන්නේ. අසත්පුරුෂාස්මෙමයි අන්න එතනදී මාත්‍යාවක පිළිහෙ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම නැත්නම් සද්ධාංශාරය ධර්මාංශාර දෙන්න පිළිහෙන්නේ නෑ මාත්‍යා. තේරුණාද? තියන්න. නෑ නෑ විද්‍යාව දෘෂ්ටි කට වැඩෙන්නේ නෑ. වැඩෙන්නේ නෑ. ඔය ආරක්ෂාව බුදුරජාණන් වහන්සේ සාතිකේ දෙනවා. ඒක සද්ධාමනේ මාත්‍ය. සද්ධාව සකස් වෙනවා. සද්ධාව සකස් වෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තින්නේ අපිට. සම වේලා නැතුණාට වැඩිලා තියෙනවා. එහෙනම් ඒකයි සද්ධාන්සාරී ධර්මාන්සාරී කියන දෙන්නා මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. වෙන කොතනකවත් නැහැ. ඔය සද්ධාව සකස් වෙනවා. තේරෙනවා? තියෙනවා තියෙනවා. නමුත් එතනින් එපා. තව ශක්තිමත් වඩාගෙන ඉස්සරහට යන්න ඕනේ. මොකද අපි දන්නේ තාම අපි සද්ධානුසාරයෙන් ධම්මානුසාරයෙන් කියලා. ඒ නිසා උන ඉන්න තැන ගැන හිතන්න එපා. මම ශක්තිමත් මාර්ගයේ වැඩනවා කියන තැන හිතන්න. හිතමින් එක දශමයක්වත් අඩු කරන්න කිව්ව ශක්තිමත් ඉස්සරහට යන්නේ. එතන ඉන්නවා කියලා හිතන්න ඉන්න එපා. ශක්තිමත් යන. ඉන්න තැන ඉන්න එපා කොහේලා. මේ ප්‍රශ්නේ මෙහිමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාත්‍යෝ යමෙක්ගේ අවබෝධයක් තව කෙනෙකුට දකින්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. තේරුණාද? යමෙක්ගේ අවබෝධයක් දකින්න පුළුවන් ඥානය තියෙන බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. තේරුණාද? මේ මට නම් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම මෙයා සෝවාන් කියලා එයා අර්ථවත් සෝවාන් වුණත් මට නම් කියන්න බෑ. එයා සෝවාන් කරේ පස්සේ මම. මොකද ඒ ඥානය මට නැහැ. තේරුණාද? ඒ නිසා බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වූ ඥානය හිත අපි තියනවා කියලා හිතනවා නම් පුතේ එතනම අපි තියාගන්නේ සක්කාය දිට්ඨිය. තේරුණාද? ඒ නිසා තව කෙනෙක්ගේ ඵලයක් තව කෙනෙකුට කවදාවත් කියන්න බෑ. ඒක ධර්මතාවය. තේරුණාද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුන් හතරක් නිසා යමෙක් අවබෝධය ප්‍රකාශ කරනවා. හේතුන් හතරක් නිසා. එක තමයි අභිමානය නිසා ප්‍රකාශ කරනවා මම රහත් කියලා. අභිමානය. දෙක මෝහය නිසා ප්‍රකාශ කරනවා. මෝඩකම නිසා මම රහත් කියලා. තුන්වෙනි කාර්යය මානසික රෝගී භාවය නිසා ප්‍රකාශ කරනවා මම රහත් කියලා. හතරවෙනි කාරණය අවබෝධයෙන් ප්‍රකාශ කරනවා මම නාට්‍ය. ඒ නිසා කෙනෙක් අවබෝධයක් ප්‍රකාශ කරාම අපිට මේ කාරණා හතරකම දාලා අපි බලන්න. තේරෙනවා බලන්න. නමුත් යම් අවබෝධයක් ලබපු කෙනෙක් එයා මොකක්ද අවබෝධ කරලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. නේද? එයා සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැක්කා. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ රූපය අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. හඳුනාගෙන එන සංස්කාරය අනිත්‍යයි. ඒතකොට දැන් එයා ඒක තමයි අවබෝධය කියලා දන්නේ. රහත් වෙන කෙනා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධයෙන්ම දකිනවා. එහෙනම් මාත්‍ය ඵලයෙන් ලැබුවායි කියන්නේ මොකද්ද? රූපය අනිත්‍යයි කියලා අවබෝධ රූපය අනිත්‍යයි කියලා අවබෝධ කරගත්ත කෙනා මම සෝවාන් කියලා බෝඩ් ගහගන්නේ නැයිද? එහෙනම් එයා රූපය අවබෝධ කරලා නැහැ. විදීම අවබෝධ කරලා නැහැ. සංස්කාරයන් අවබෝධ කරලා ඉතින් එහෙම හේතුඵල ධර්මයෙන් තේරුණා? මොකද අවබෝධ කරන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය බව, රූපය අනිත්‍ය බව. රූපේ අනිත්‍යභාවය අවබෝධ කරපු කෙනා මම අවබෝධය කියලා කියන අවස්ථාවක් යාම නැත්නම් ඒකේ මෙයාටුදාම විදීමේ තියෙනවා කියන කාරණා. එහෙම අපි නෝනින් මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා යම් චිත්‍රයක් මවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙකුට කියන්න බෑ. කියන්නේ අනාගත මොහොතෙමයි තියෙන්නේ. එහෙම තමයි ඒක ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මදේශනයේදී සඳහන් වුණා දේට විදිරේ දකින්න කුරුල්ලේ පණුවෙන් අනුභව කිරීම නිසා පාපයක් සිද්ධ වෙනවා. ඒ කුරුල්ලාගේ සිත තිබුණ නිසා ඒ කරපු පාපය බලවත්ද එහෙම නැත්නම් සිතක් නැති නිසා කුරුල්ලට ඒ පාපය එහෙම නැත්නම් අකුසලයේ අපිට බලවත් ලෙස ගණනය කරන්න පුළුවන්. මහත්ය මේ ලෝකේ සත්වයෙක් ඉන්නවා. දෙවියෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා, කුරුල්ලෙක් වේවා, නිවිසතෙක් වේවා, තිරිසනෙක් වේවා, ප්‍රේතෙක් වේවා, ඔය බුම්මාඩු දෙවියෙක් ඔය කවුරුත් වේවා මහත්ය මේ හැම සත්වයකම ආයතන හයක් තියෙනවා. ආයතන හයෙන් තොර සත්වයෙක් මේ ලෝකේ නැහැ. ඔය අපේ අංග සම්මිණය වෙන්න පුළුවන්. නමුත් මේ ආයතන හය මේ ආයතන හය බාහිර රූපත් එක්ක පස්ස වෙලා පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. කුරුල්ලටත් පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා බ්‍රහ්මයාටත් පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා පිරේතයටත් පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා නිවිසතාටත් පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය සකස් වුණාට තිරිසන් සතා මේ පංච උපාදානස්කන්ධයක් කියලා දන්නේ නැහැ තිරිසන් සතාට කර්මයේ කර්මවල විශ්වාසයට හඳුනන්නේ නැහැ ඒ නිසා යා පණුවෙන් අල්ලා ගන්න මොහොතේ පටන් මරා නිසා පණුවා ගහන ගහන කොටෙන් ගහන ගහන වාරයක් පාසා යා මරන්නේ පණුව ගන්න. මරණීය චේතනාව වෙනවා. ඒ නිසා මාත්තු ඒ අකුසල අනිවාර්යයෙන් මෙයාට තව තව විපාකයන් දීලා නිරේ කරා මරගෙන යනවා. ඒකනේ මාත්‍ය බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ මේ රූපේ අනිත්‍යභාවය බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා දැන් මේ අපිට කියන්නේ තේරුණා? මේ ආයතන හැටියට දකින්න. තේරුණා? ඊට පස්සේ මේ සතර මහා ධාතු හැටියට දකින්න. දෙතිස් රූපය හැටියට දකින්න. තේරුණා? Taman පුළුවන් පුළුවන් ආකාරයට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා කියනවා. දැන් ආයතන හැටියට මේකේ අනිත්‍යභාවය දකිනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මානසින් මේ ආයතන ගලහම මම මානසින් මේ ආයතන හය බලන්නේ. නමුත් මෙතන සතර සතිපට්ඨානයේ අනිස්සල විදර්ශනාවේ අනිස්සල අපි මුලින්ම මොකද කරන්න ඕනේ? සකස් කරනවා. ඒතකොට සමාධිමත් හිතක් සකස් කරගන්න නම් අනිවාර්යයෙන්ම ආනාපාන සතිය වගේ භාවනාවක් අපි වඩන්න. දේශ වඩමින් බුදුරජාණන් වහන්සේ මුලින්ම කියනවා ඉස්සරහා මේ ආස්වාස ප්‍රාස්වාසයේ දිගභාවය දක්වමින් ජීවත් වෙනවා. මොකද මේ මුලින්ම ආස්වාසයේ ස්වභාවය ආස්වාසයේ දිග, හිත චංචල. ඒතකොට මේ ආස්වාසයේ දිගභාවය දක්වමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ දිගභාවයේ ක්‍රමානුකූලව කෙටි වෙමින් යනවා කෙටි වෙන ස්වභාවය දක්වමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් එතකොට ආස්වාසේ නොදැනී යන ආසයට නොදැනෙන භාවයේ අපි ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ ආස්වාසේ සංහිඳීම සකස් වෙනවා. ඒ සංහිඳීම දක්ින් ජීවත් වෙන්න. දැන් ආසෙන් දැනෙන්නේ නේ සියුම් ආස්වාස් ප්‍රාස්වාස් පැත් දැනෙනවා. ඒ දැනීම දක්ින් ජීවත් වෙන්න. ඊට පස්සේ මේ සියුම් ආස්වාස් ප්‍රාස්වාස් සංහිඳීමත් දැක්කෝ කියනවා. උපේක්ෂාව කියන ඇදී ගැටේ මොලි තොරසභාවයට එනවා. ඒ උපේක්ෂාව දක්ින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තේරුණා? දැන් මෙහෙම දකිමින් ජීවත්වෙද්දී මේ උපේක්ෂාව කියන තැන බුදුරයන් වහන්සේ අපිට කියන්නේ මෙතනින් නාපින්නේ. ඒ නාපින්නේ දැන් මේක විදර්ශනාවට යොමු කරනවා. විදර්ශනාවට යොමු කරන්නේ ඉස්සෙල්ලාම විදර්ශනාවට ලක් කරන්න ඕනේ මොකද්ද? සමාධිය. එහෙනම් සමාධිය මුලින්ම විදර්ශනාවට ලක් කරනවා. මොකද භාවනා කරන්නේ යන්නේ විනාශය කරා යන්නේ සමාධිය තුලින්. මොකද සමාධිය සමාන භාවනා සංගීතීමත් අනිත්‍ය වෙලා උපේක්ඛාව කියන තැනට එනවා උපේක්ඛාවත් අනිත්‍ය වෙන දෙයක් උපේක්ඛාව කියන්නේ මොකද පංච නීවරණ යටපත් වුණා දැන් උපේක්ෂාව කියන තැන ඉඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විදර්ශනාවට විතර කරන්න. තේරුණා? විදර්ශනාව. දැන් කැලේ කැටි මොනිටරයි. විදර්ශනාවට යොමු කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආයතන හැටියට මේ රූපේ ගන්න. ආයතන හැටියට. මේ ඇස දලවල මනසින් නිමිති යන මේ කන ගොඩවල් 6. මේ ගොඩවල් 6 මනසින් දකිමින් ජීවත් වෙන්න කියනවා. දැන් මෙතන ඝන රූප සංඥාවක් තියෙනවද? මෙතන ඝන රූප සංඥාවක් නෑ මොකද මෙතන මනෝමය කයකින් තමයි දැන් බලාගෙන. මොකද මේ රූපේ ගලවලා දැන් මේ ගොඩවල් 6ට දැන් රූපේ ගලවලා මේ ගොඩවල් 6ට දාන දැන් මෙතන මනෝමය කයක් මවාගෙන මේ ගොඩවල් 6 දිහා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ. මේ ඇස කුණු වෙනවා මේ ඇස දඟ ගන්නවා මේ වන මේ මාසයේ මේ දින මේ ශරීරයේ මේ මාස කුණු වෙනවා ගඳ ගන්නවා ඕජාව කරනවා නිලමැස්ස වහම මනසින් දකිමින් ජීවත් වෙන්න කියනවා. මේ මනෝමය කයින් දකින්නේ මෙතන ධන සංඥාවක් නැහැ. තේරෙනවද? මේවා දකිමින් මේ ඇස කෙරේ තියෙන තෘෂ්ණාවෙන් කනනාසයේ දිව ශරීරයේ මනස කෙරේ තියෙන තෘෂ්ණාවෙන් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා තමන් මේ ස්වාමි පුරුෂයා මතක ගන්නකොත් මේ ස්වාමි පුරුෂයා ගොඩවල් හැට ගලවලා දානවා දැන් ස්වාමි පුරුෂයා කියන ධන සංඥාවක් තියෙනවද? දරුවා මුණුපුරා යාළුවා හිතවතා කියන මේ කවුරු දැක්කා මේ ගොඩවල් හැට දාලා මනසින් දකින්න කියනවා දැන් ධන රූප සංඥාවක් Tamanට වෙන්නේ නැහැ. නිවස හැටියට ගම හැටියට නගරය හැටියට රට හැටියට අරමුණු වෙන්නා වූ සියලුම රූපයන් මේ ගොඩවල් හැට දාලා බලන්න කියනවා. දැන් Tamanට ධන රූප සංඥාවක් වෙන්නේ විදිහක් දකින දකින රූපේ මනසින් ගොඩවල් හැට දානවා දැන් මේ ගොඩවල් හැට පිටුදරාවල ගොඩ වගේ නුකුයි මේ ගොඩවල් දෙන්න මොකද සියලුම ඝන රූප සංඥා මෙතන ගලවල දාලා දැන් තමන්ට රූප ඝන රූප සංඥාවක් පේන්නේ සියලුම රූප මේ මස් ගොඩක් නලි මේ ගඳ ගන්න කුඩු වෙන මැස්ස මහා මේ මස් ගොඩ හැදෙලා ඉන්න දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම දකින්නේ මෙහෙම දකින්නේ මේ රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් නිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මේ මේ මනසින් දකින්න කියනවා. ඒ බල්ලාගේ අසුචිය තුල ඇස දකින්න කියනවා මොකද බල්ලා ඇසයි කියන්නේ. එහෙනම් මේ ඇස කියන්නේ අසුචියට අයිති දෙයක් කියලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. කිඹුලෙක් ඇවිල්ලා කබරෙක් ඇවිල්ලා මේ මස් කොට ගිනිනවා මනසින් දකින්න කියනවා. ඒ කිඹුලාගේ බඩ තුල මම ඔබේ රූපය දකින්න කියනවා. මොකද ඔබේ රූපයය ගිනි. තේරෙනවා? මෙහෙම දකිමේ බුදුරජාණන් වහන්සේ තේරෙනවා රූපේ අනිත්‍ය සංඥා වැඩෙන ආකාරයෙන් රූපය දකින්න. එහෙම ධර්මයේ බුදුරජාණන් වහන්සේ නැවත කියනවා ඔබ මෞපුසට යන්න කියලා. මෞපුසේ නම මාසයක් මේ අතපය වකුඩු කරගෙන මෞපුසේ ඒ සරම නාරකුඩේ ඉර වෙලා ගත කරපු හැටි මානසික දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කෑ ගහගෙන ලෝකයට විහිමනේටි තොටිල්ලේ මල මුතුරාගේ දඟලපු හැටි මානසික දකින්න කියනවා. ළමා තරුණියට යනවා මානසික දකින්න කියනවා. ලෙඩැඳේ දුක් විඳලා අංශභාගය ඇදලා අප්‍රමාණ ලෙඩැඳේ දුක් විඳිනවා මානසික දකින්න කියනවා. රෝහල් වැඩේ ඔක්සිජන් දීලා ලේසේලයින් දීලා මරණාසන්න ඉන්නවා මානසින් දකින්න කියනවා. මැරෙනවා මානසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මැරෙන්න බය නම් මානසින් කවදාවත් මේ ගමන යන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. මොකද අපි හැම වෙලාවම මරණය ජීවිතෙන් ඈතට දාන මරණය ජීවිතෙන් ඈතට දාන්න ඈතට දාන්න අපි ධර්මයට ඈතට යනවා. ඒ නිසා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න එතකොට වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා මේ ආස්වාසේ ඉහළට ගන්නකොට ජීවිතය කියලා දකින්න කියනවා මේ ආස්වාසේ පල්ලෙහාට යනකොට මරණය කියලා දකින්න කියනවා ජීවිතයක් මරණයක් අතර පළතරේ මේ ආස්වාසේ ප්‍රාස්වාසේ අතර පළතරේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එසේ ඇස් දෙක පියාගෙන මේ ආස්වාසේ ප්‍රාස්වාසේ දිහා බලමින් ජීවිතයක් මරණයක් අතර තියෙනා වූ කෙටි කාලයේ දකින්න ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ රැට නිදා ගන්නකොට පොට්ටේට ඔළුව දිනනකොට උදේට දකිමින් ජීවත් වෙන මිත් නිදාන කියලා බුදුරයන් වහන්සේ කියනවා. තේරෙනවා? අනාගත පංච උපාදානස්කන්ධයක් ගැන හිතන්නේ නැහැ. අතීත පංච උපාදානස්කන්ධය ගැන හිතන්නේ නැහැ. වර්තමානයේ පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස දෙකට හිත යොමු කරමින් ඇතිවීම නැතිවීම දකිමින් නිදාන කියලා බුදුරයන් වහන්සේ කියනවා. තේරෙනවා? නමුත් උදේට හැරෙනවා. උදේට හැරුණාට පස්සේ ප්‍රබෝධයෙන් යුතුව ඒ වැඩ කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිසා මන ඔබේ මරණය ගේ මැද සාලි තියනවා තියනවා මනසින් දකින්න. ඥාතියින් නැවිලා ඒ මරණයට ගෞරව දක්වනවා මනසින් දකින්න තියෙනවා. ඒ දේහය ඔසවාගෙන සුසාන භූමියට යනවා ගිහිල්ලා උච්චනව ආදාහනය කරනවා මනසින් දකින්න කියනවා. දැන් මෙතන හාමුදුරුවෝ ඉන්නවා. මේ හාමුදුරුවෝ බණ කිව්වා සියල්ල කළා වන්දනා කළා ඔක්කොම කළා. දැන් ඔබ හිතන්නේ මේ හාමුදුරුවෝ අපවත් වෙනවා. මේ හාමුදුරුවෝ අපවත් වුණොත් මොකද්ද කියලා කිව්වොත් මේ හාමුදුරුවන්ගේ කන. නමුත් මේ හාමුදුරුවෝ දරසෑයට දාලා දැන් ගිනි ගන්න. ගිනි ගන්නේ මොකද්ද? හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරයේ මනස තමයි මේ ගිනි ගන්න. ගිනි ජාලා බුදුපුර නැගෙනකොට ඔබේ ගින්දරට හාමුදුරුවෝ කියනවාද? හාමුදුරුවෝ කියනවාද? නැහැ. ඔබේට කියන්නේ තේජෝ දාපුව කියලා. ගින්දර කියන්නේ. මේ ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නමුත් හාමුදුරුවෝ මිනිස්සු ගිනි අරගෙන ගිනි අර ගන්නකොට මේ ගින්න මතුවෙන්නේ කොහාටද? මේ මස් වල තියෙන තෙල් වලට ඇවිදි ඇවිදි තෙල් වලට ඇවිදි ඇවිදි තමයි ගින්දර මතුවෙන්නේ. ඒ තෙලට ඔබ හාමුදුරුවෝ කියනවාද? ඒ තෙලට ඔබ කියන්නේ ආපෝ දාපෝ කියලා. නමුත් මේ හාමුදුරුවෝ ගිනි අරගෙන ගිනි අරගෙන ගිනි අරගෙන දැන් දුම නගිනවා. ඒ දුමට ඔබ හාමුදුරුවෝ කියනවාද? ඔබ කියන්නේ වායෝ දාපෝ කියලා. දැන් හාමුදුරුවෝ ගිනි අරගෙන ගිනි අරගෙන ඔක්කොම ඉවර වෙලා අලු ටිකක් ඇට ටිකක් මෙතන ඉතුරු වෙනවා. ඒ අලු වලට ඇට වලට ඔබ හාමුදුරුවෝ කියනවාද? ඔබ කියන්නේ පටවිය කියලා. නේද? එහෙනම් බලන්න එක මොහොතකින් හාමුදුරුවන්ගේ ඇස ගින්දර බවට පත් වුණා. හාමුදුරුවන්ගේ කන නාසය දිව ශරීරය මනස අලු බවට දුම් බවට තෙල් බවට මොකක්ද මේ දැක්කේ? රූපේ අනිත්‍යභාවය. රූපේ කියන්නේ ඒසා වේගයෙන් අනිත්‍යභාවයට පත් වෙන දෙයක්. මේ ඇස කියන රූපය ඒ සා වේගයෙන් ගින්දර බවට පත් වෙනවා. මේ ඇස කියන රූපය ඒ සා වේගයෙන් අණු බවට, දුම් බවට, තෙල් බවට පත් වෙනවා. ඒ සා වේගයෙන් වෙනස් වෙන දෙයක් තමයි මගේ ඇස කනනාසය දිව ශරීරය මනස කියලා මම මේ දරාගෙන ඉන්නේ. නේද? රූපේ අනිත්‍යභාවය මේ අපි දකින්නේ. දැන් ගින්දර කියන රූපය ගින්දර ස්වභාවයෙන්ම තියනවාද? ගින්දරත් රූපයක්. ගින්දරත් අනිත්‍ය වෙනවා. ගින්දර ජල වාෂ්ප වෙනවා. ජල වාෂ්ප වලාකුළු වෙනවා. වලාකුළු වැස්ස වෙනවා. වැස්සෙන් ගංගා ඇලෙතන හැදෙනවා. මොකක්ද මේ දකින්නේ? රූපේ අනිත්‍යභාවය. දැන් මෙතන ඇට ටික අලු ටික මෙහෙමම තියනවාද? මේක පස් වෙනවා. පස් වලින් ගහකොළ හැදෙනවා. ගහකොළෙන් ගෙඩි හැදෙනවා. ගෙඩි වලින් පළවැල හැදෙනවා. මොකක්ද මේ දකින්නේ? රූපේ අනිත්‍යභාවය. එහෙනම් මහ පොළවෙන් පස්සක් ගත්තත් මේ මස් කැල්ලක් කඩලා ගත්තත් සතර මහා ධාතුවේ විවිධත්වයමයි අපි දකින්නේ. දෙන්න. සතර මහා ධාතුවේ විවිධත්වයමයි අපි දකින්නේ. ඒ නිසා නිරන්තරවම ඇස් දෙක පියාගෙන මේ ශරීරයේ විනිගොඩක් කරලා මනසින් දකින්න. ඒක තමයි ඇත්ත. නිතරම ඇස් දෙක පියාගෙන මේ ශරීරයේ තෙල් ගොඩක් කරලා මනසින් දකින්න. ඒක තමයි ඇත්ත. මේ ඇස් දෙක පියාගෙන මේ ශරීරයේ දුම් ගොඩක් කරලා අණු ගොඩක් කරලා දකින්න. ඒක තමයි මේ ශරීරයේ රූපය ඇත්ත. එහෙම හිතමින් හිතමින් මේ රූපය කෙරේ තියෙන තෘෂ්ණාවෙන් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒක තමයි සතර සතර. ඔබේ දැනන බෑවක් වෙනවා. ස්වර්ණාස තේ තව එක ප්‍රශ්නයක් අහන්නේ. කියන්නේ ස්වර්ණාස කියන්නේ පාරමිතා සීලය කියන්නේ මොකක්ද? ඒකෙන් අපි දැනගත යුතු දෙයක් තිබෙනවා. පාරමිතා සීලය කියන්නේ පාරමිතා සීලය කියන්නේ බුද්ධත්වයේ සඳහා අපිට සීලය වෙන්න තියෙනවා. මම නම් පුතේ එහෙම දෙයක් ගැන දන්නේ නැහැ. පාරමිතාවක් මම පාරමිතා ප්‍රශ්නයක් නැහැ කියලා නේද? අපි සංසාරේ ආවම ගමනක මාත්‍යෝ මාත්‍යා උපෝසන දස සීලයේ උපෝසන අපේ මේ අට සීලයේ සමාදන් වෙච්ච වෙලාවේ මාත්‍යා ඇඳා වූ මේ මේ මේ සුදු වස්ත්‍ර තේරෙනවද මේ පුතුරු සල්ව ඇතුලේ සුදු වස්ත්‍ර එක ගොඩක් ගැහුවොත් මාත්‍යෝ ඒක මේ කිච්ච කුණ්ඩ පර්වතේ පරාද වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ මහත්යාමාව ගමනේදී එනම් මාතෝ ඒසා සිල්ලද ප්‍රමාණයක් මහත්යා සීලය නිසා යොමුකලා කියනවා ඒ නිසා තමක් පාරමී සීලයක් ගැන අපි කතා කරන්න අවශ්‍ය නැහැ මහත්යා ආර්ය සීලයක් ගැන කතා කරනවා මම ඒක ආර්ය සීලය කියන්නේ ආර්ය සීලය කියන්නේ විදර්ශනා නුවණ සකස් කර ගන්න අවශ්‍යයි තේරුණාද එහෙනම් නිත්‍ය කුණ්ඩ පර්වතයේ පරාද වෙන තරමට අපි සුදු වෙච්ච සුදු වෙච්ච වලින් සීලයක් කියනවා නම් මහත්යෝ තම සීල කාර්මිකාවක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ නිසා ආර්ය සීලය කියන කාරණයට අකින්න කියලා කියනවා. දැන් ආතුරුදය හොඳයි සාදුකාරයක් දෙන්නකෝ. හොඳයි දැන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ වෙලාවේ ඒ අපේ ගෞරවනීය මහත්තුන් දෙදෙනාගේ ආරාධනෙන් මේ ස්ථානයට වැඩම කරලා විශාල පිරිසකට මේ ධර්ම දානමය පින්කම් ලබා දෙන්න පින්තුලා සියලු දෙනාම බොහෝම කල්යාණ මිත්‍රභාවයෙන් මේ කටයුතු සිදු කළා. ඒ නිසා දැන් කල්පනා කරන මේ ජයවීර පවුලේ සියලු දෙනාම බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම මේ මොහොතේ අපි රැස් කරගත් සියලුම පින් අපේ විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටිනා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මේ පින නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ ජීවිතය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කිරීමට මේ පින හේතු වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩකොට වදාලා මේ අතිගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මේ සද්ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට නිදුක් නිරෝගී සුවපත් භාවය උදෙසා හේතු වේවා කියලා සාකච්ඡා ඒ වගේම පින්වත්නි මේ පින්කම් සංවිධානය කළේ පින්තුල්ලා සියලු දෙනා මම නම් වර්ධනය කියන්නේ නැහැ ඊට සහ සම්බන්ධතාව මෙත්‍ර ලස්ස ඒ කාන්තා සමිතියේ සිළුම දෙනාටම සහසම්බන්ධ වුණා වූ ඔබ සියලු දෙනාටම මේ පින නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස මේ ජීවිතයේ තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය පිණිස මේ පින හේතු වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ රැස් කරගත් ආ සියලුම පින් පිමතුල් ආකරමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන යම් ඥාති පිරිසක් වේනම් මේ වගේම මේ විහාරස්ථානයේ වැඩ සිටිමින් අපවත් වේවදාලේ යම් ස්වාමින් වහන්සේ නමක් වේදේ සියලුම ස්වාමින් වහන්සේලා විහාරස්ථාන විහාරස්ථ දායක සභාවේ කාන්තා සමිතියේ මිය පරලොව ගියා වූ යම් දායක පිරිස වේනම් මේ සියලුම දෙනාම පින්වතුන් නමින් මිය ගියා වූ යම් පිරිස වේනම් මේ සියලුම දෙනාම තමන්ගේ දෑතින් කරගත්තා වූ පින්කමක්සේ නිසා මේ පින දැක සතුට වේවා අනුමෝදන්ව සතුට වේවා කියලා මියගේ ඥාතීන්ගේ රෝග 100ක නගාගෙන කරගත්තා වූ පින්කම් සිහිපත් කරගෙන මේ පින අනුමෝදන් කරන්නේ ධම්මේ ඥාතීන් අනුමෝදු ගාථාව ශබ්ද නගලා කියන්නේ වගේම මේ රැස් කරගත්තා වූ සියලුම පින් මහේශාක්‍ය දිව්‍යරාජ සමූහයාද වැස්සවලාන්ත දෙවියෝද මේ පින් දැක සතුරු වේවා නමෝදන් සතුරු වේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමා නිවරෙන් සැනසේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පිහිටුල්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවාදරුවන්ගේ කටයුතු වේ නම් ඒවා සස්වේග භාවයෙන් යුතුව කර ගැනීමට දෙවියන්ගේ ආශිර්වාදයේ සැකසේවායේ ගෞරවනීය විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමින් වහන්සේලා දෙවියන්ගේ ආරක්ෂාව සැලස වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්නේ තාම චාචා මෙහි කියලා සිද්ධ කරලා තමනුත් සතුට වෙලා මියගේ ඥාතිනුත් සතුටුභාවයට පත් කරලා දෙවියනුත් සතුටුභාවයට පත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවායි කියලා සතුට වෙන අතර මේ රැස් කරගත්තා වූ සියලුම පින් මේ ඝෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධයෙන් උදෙසාම උත්තර පාරමී ධර්මයන් සෝ නිබ්බාන සම්පති විනාතේ සමුච්චතෝ සෝදානි දුක්ඛේ සෝවිසුද්ධ